චත්තාරි චක්කානි පතිරූප දේශ වාසෝච සප්පුරිස නිස්ස සප්පුරිසූප නිස්සයෝ අත්ත සම්මා පනිධි පුබ්බේච කත පුඤ්ඤතාති කරුකටේතු ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට මුළු දීලා ගත කරන වෙලාවක එහෙම නැත්නම් නිවාසිකව ඉඳගෙන භාවනා කරනකොට අපි අපේ ජීවිතේ කරන්න පුළුවන් උපරිම අනුග්‍රහය කරනවා මේ භාවනාවේ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා සමාසා තාමත් ළඟා කරගත්තේ නැති චේතෝ විමුක්තිය හෝ චේමෝච්ච ඵලය නැත්නම් චේතෝ විමුක්ති ඵල සමාපත්තිය ළඟා කර ගැනීම සඳහා අපි සාමූහික ප්‍රයත්නක යෙදෙනවා පුද්ගලිකත් ප්‍රයත්නකේ දෙනවා. ඒ ප්‍රයත්නයේ බුදුහාමුදුරෝ දෙන වචනේ තමයි අනුග්‍රහය කියන්නේ. අපි කට්ටිය මේකට තුලා එකම විවස්ථාවක එකම කාලසටහනක එකම සීලක පිළිట్లా සාමූහික අනුග්‍රහයක් දක්වන එක ඕනම අනික් කෙනෙකුට පේනවා මේ කට්ටිය භාවනා කරන කට්ටිය කියලා. ඉතින් කැපකාර මණ්ඩලයක් ඉන්නවා, ඒ නේන දායකයෝ ඉන්නවා. ඒ ඔක්කොම ඉන්න අතරේ මේ භාවනාවට මුළු දී ඉන්න කට්ටිය වෙනම සාමූහික අනුග්‍රහයක් කරනවා. ඊටසේ එක එකනා අපි අපේ ලොකු කැපකිරීම රාශියක් කරලා අහිත අලුත් කරගන්න අලුත් සීලයක පිළිහිටලා අධික් සීලයක පිළිහිටලා ඒ සඳහාම වෙනම ඇඳුමක් ඇඳලා වෙනම කාලසටහනක් අනුවගත කරලා අපි ලොකු අනුග්‍රහයක් කරනවා. ඒ කරන අනුග්‍රහ බුදුජානන් වහන්සේ සඳහන් කරලා තියෙනවා පහකට පිටු කරලා මතක තියාගන්න අංගුත්තර නිකායේ පංචක නිපාතේ එකෙන් පළවෙනිම කල යුතු දේ තමයි සාමූහික වශයෙන් හෝ පෞද්ගලික වශයෙන් සීලානුගයි. අපි ඔක්කොම එක සීලාචාරකමකට එන්න ඕන. අපි ඔක්කොම එක සීතල ගතියකට එන්න ඕන. අපි ඔක්කොම එක හික්මීමකට ඉන්ද්‍රිය සංවරයකට බයලජ්ජාවකටපත් වෙන්න ඕන. එහෙම නැතුව කලින් එළියට ගත්ත කුළුමිහරක් වගේ මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා අපි ඔක්කොම පටන් ගන්නකොටම නිසරණණින් නැත්නම් භාවනා මධ්‍යස්ථානය කරන සත්කාරයක් විදිහට සීපීස සීලෙ පිටනවා. ඒක අපේ ලොකු සංච මතක් කරේ හිත අලුත් කරගන්න අපි කරගන්න දෙයක්. අපි දන්නවා දැන් gedara නෙවෙයි ඉන්නේ කියලා. ඒ සීල අනුග්‍රහිතය තියෙන මේ ශාසනය විතරයි. අනික හැම ශාසනයකම ඒ දීව දීයන්ාංශිකේ අනපනක් තියෙනවා. නියෝග තියෙනවා. නොකොලොත් අපාය යනවා කියලා. බුදුරජාණන් වහන්සේ අපිට අනපනක් පනවලා තියෙන්නේ ඒකට කියන්නේ අනක් නැති පනතක් තියෙනවා. කිසි කෙනෙක් අන කරන්නේ නැහැ. කැමැතිනම් පනවගෙන රකින්න රැක්කොත් ආනිසංශ තියෙනවා. කවුරුත් අන කරන්නේ එම ਸਰබලදාරි දෙවියෙක් හෝ බුදුහාමුදුරුවෝ කෙවිත පිටිපස්සේ තියාන හරප්පන්තියක් එලවනවා වගේ එලවන්නේත් නැහැ. ඒ වගේම ගුරුවරයා ගන්නත් නරකයි. මේ අපිට මේ සිල් රැකන්න හදන කෙනෙක් කියලා. ගුරුවරගේ තියෙන්නේ ඒක අණක් නැති පණතක්. ඉතින් ඒක අපි සීලානුගහිතය කියලා කියනවා. ඉතින් ඒක ඇත්තටම මේ සම්ප්‍රදාන කුල බෞද්ධ රටක ඉපදිච්ච අපට එච්චර ලොකු අලුත් දෙයක් නෙවෙයි. නමුත් අපි පිට රටකට ගිහිල්ලා භාවනා මධ්‍යස්ථාන දැක්කොත් මේ වගේ සුදු පාට චාම් පිරිසක් දකින්න හම්බ වෙන්නේ නානා ප්‍රකාර ඇඳුම් වලින් සැරසීත නානා විචිත ගත කරන ඒගොල්ල කියන භාවනාවට මොකටද ඇඳුමක් ඇති වැඩක්. අපිට උණුසුමට සීසලට ගැලපෙන විදිහට ඇඳුම අවශ්‍යයි නේද කියලා. ඉතින් මේ බාහිරේ සීල් රෙද්ද හෝ ඇතුළත සීල්පදයක් රැකීම පුංචි කළ සලකනවා. ඒක හරියට මේ ඉපනෙල්ලේ අපි කොයන් කපුවට පස්සේ කුඹරක එළවලු කොටුවක් වවන්න යනවනම් ඒ එළවලු කොටුවේ අරසාව සඳහා කරන වැට නොතිබී මොන එළවලුවක් වුවත් ඉබාගාත යන හරක් කාලා විනාශ කරනවා. ඒ නිසා ඒක කොටුව අරස කරන්නේ නැතුව එළවලු කොටුවේ වැට අරස කරන්නේ නැතුව මොන දේවල්වත් හරියන්නේ නැහැ. හරියට කැලේක හේනක් කොට මිනිස්සයා දඬුවට ගහගන්න බැරි නම් මොනම භාභෝගයක් අත්ලීට එන්නේ නැහැ. ඉතින් වගේ තමයි මේ සීලෙන් නොත්තකා කරන භාවනාව. ඒ නිසා සීල අනුගහිතය අපි මේකෙදී ආරම්භක වශයෙන් දෙනවා. හැම කෙනාටම මතක් කරනවා අපි එක සමර්ථක තලයක පදනම කිමු 800. ඒ කියන්නේ භාවනාවට ඉන උපාසක උපාසිකාත් වෙනුයි. ඊගාවට සාකච්ඡානුගයි. අපි දන්න කෙනා නැති කෙනා ඔක්කොම සාකච්ඡා කරමින් Taman යන ගමනේ මගේතර සොරතුරු කතා කරමින් කමඨාන් සුද්ධ කරමින් යන්න ඕනේ නැත්නම් කාට ඔක්කත් ගොඩ එවණක් නැහැ. ඉතින් ඒ සාකච්ඡානුගහිතත් තියෙන සාසන විතරයි. අනිත් ඇඟවල තියෙන සුද්ධ ලියවිලි බාරගනින් නැත්නම් අපායයි. ආයෙ ගැන සාකච්ඡා කරන්න, ඒ ගැන විනිශ්චය කරන්න අපිට ඒ සත්තු ඒ දෙයයන්න්සේ මාපු සත්තුන්ට ඉඩක් තියලා නෙවෙයි දෙයයන්න්සේ කතා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඊටත් එහා සරුවඥයි ඒත් කියලා තියෙනවා කැමති නම් බාරගනින් නැත්තම් නිකන් හිටපන් සාකච්ඡා කරනවා. බුදුහාමුදුරන්ගේ ගුණයක්වත් සාකච්ඡා කරන්න තෝ ගන්න එපා. එතකොට ඒක අන්ධ විශ්වාසයකට වැටෙනවා. ඒක නෙමෙයි කරන්න තියෙන එක බුදුහාමුදුරන් හරි අහන්න. මේ අයිය උපහන්සේට අපි වඳින්න ඕන. අයිය උපහන්සේ මේ විනාශනයක වාඩි වෙන්නේ. ඕනේ කර බුදුරජාණන්සේ උත්තර දෙන ඔක්කොම සාකච්ඡා කළ හැකි දෙයක් නෙවෙයි ගුරු මුස්ටයක්වත් ගුඩ දෙයක්වත් ප්‍රසංගපු දෙයක්වත් නැහැ. ඒකට බුදුරජාණන්සේ කියනවා සාකච්ඡා කෙරුවේ නැත්නම් කවදාකවත් ඔය කට්ටිය පිළිගත්ත දේ මේ ඒක නිකන් ශ්‍රද්ධාවෙන් බාරගත්ත දෙයක් විතරයි yaadෙන්නේ නැහැ. බොහෝ නොබෝ කලකින් හෙයිලා යනවා. තර්ක කරලා වාද කරලා නැත්නම් සාකච්ඡා කරලා ගත්ත දේ දුවට හිතේ හිටිනවා. තුන්වෙනි එක තමයි සෝතානුග්‍රහිතේ දැන් මේ අපි රැස් වෙලා ඉන්නේ. අපි සරුවචනන්සේ දේශනා කරපු මොකක් හරි බණක් අලුතෙන් ඉදිරිපත් කරගන්න. අපි ඔක්කොම බෞසුත වෙන්න පුළුවන් යම් යම් විෂයන් වල අපි කෙලපැමිණිච්ච ඥාන තියෙන්න පුළුවන්. මේ සර්වඥ විශ්ී අතදරුවේක තරංගක් නැහැ. මොන්ඩිසෝරේ තරංගක් නැහැ. ඒ නිසා අපි තීරුම් අරගන්න ඕනේ නිතර කොච්චර දක්ෂයෙක් වුණත් නිතර සර්වඥ දේශිත ධර්මය අසුරු කරන්න ඕනේ. ඒක බුදුහාමුදුරුවොත් තමන්නාචිගේ ශාස්ත්‍රුන් වහන්සේ විදියට ධර්මයේ තියාගත්තේ සරුවචනාංශයට ආයේ කාටවත් ලකුණු ගන්න නෙවෙයි ඉන්න පිළිසෙට ආදර්ශයට ජීවිත ආදර්ශයට බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්න කාලේ තමන් වහන්සේගේ ශ්‍රාවකෙක් ලව්වා බණ කියවගෙන තියෙනවා පිටිත් කියවගෙන තියෙනවා මට පිටිත්‍යක් කියන්නේ කිය මට දන්න බණ ටිකක් කියන්නේ කියන පොඩි දරුවන්ට පුරතලයට හින්දුවක් කියන්නේ කියනවා වගේ ඒව පිටිකේ සඳහන් වෙලා තියෙනවා බණ අහලා ඊට පස්සේ ආ හොඳ හොඳයි කියන විදිහ හොඳයි මුලට මැද ගැලපෙනවා මැදට අග ගැලපෙනවා ඉදිරිපත් කරන ක්‍රමය හොඳයි කටපාඩම් කරලා තියෙන හොඳයි ස්වර උච්චාරණය හොඳයි අල්ප ප්‍රාණ මහ ප්‍රාණ කියන හොඳයි කියලා ලකුණු දීලා තියෙනවා බුදුහමඳු බණහලා තියෙනවා ඉතින් අපිට කොච්චර ඉදිරියට ගියත් අපේ ගමනේ අපිට නිතරම බුදුහාමුදුර ඇහෙන තෙක් මානේ ඉන්න ඕන. බුද්ධ ධර්මයේ ඇහෙන තෙක් මානේ තියෙන්න ඕනේ. නිසා අපිකට සුත අනුග්‍රහිත කියන බෞසුතතාවයේ පිනිස අපි ධර්මයට ඇහුම්කම් දෙනවා. ඒක විශේෂයි මේ නීවාසික භාවනා කිනකොට ඒක නිතරම දෙන්න ඕනේ කිරිදරුවට නිතරම කිරිපොවන්න වගේ. ඊට පස්සේ තමයි සමත අනුග්‍රහිත කරන්නේ අපි එකම අරමුණට හිත දාලා හැකිතාක් අරමුණත් එක්ක හිත පැවැත්වීමෙන් ඒ අරමුණ මාර්ගයෙන් අනිකුත් බොහෝ අරමුණු යටපත් කළා දානවා. එක අරමුණට හිත තැබීමෙන් අනිත් බොහෝ අරමුණු අයින් කළා දානවා. ඒක ලීසි නෑ. ඒකට අපි කියනවා සමතේ කියලා. නැත්නම් ඒ අරමුණට ඒකාග්‍ර කරනවා. ඊට පස්සේ ඒකාග්‍ර කරගත අරමුණේ තියෙනා වූ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වයේ නැත්නම් ඇති සැටිය දැකීම සඳහා විපස්සනා කරනවා අරමුණ විනිවිද බලනවා පතුරු ගහලා බලනවා විග්‍රහ කරලා බලනවා. ඉතින් මේ පහ අවශ්‍යයි ළඟා වෙච්ච නැති ඒ චේතු විමුක්ති ඵලය හෝ චේතු විමුක්ති ඵල සමාපත්තිය සඳහා. ඒකට කියනවා අනුග්‍රහිත සූත්‍රය කියලා. ඒ අනුවයි අපි මේ භාවනා වැඩමුළුවේ දවසක හැමදාම ඇයක පිටර කාලයක් වෙන් කරලා තිනවා ඇහුම්කන් දීම සඳහා නැත්නම් ශ්‍රාවකයන් වතෙන් බණ කියනවා. ඉතින් අපි මේ පැයටයි මේකතු වෙලා ඉන්නේ. ඉතින් මේ සඳහා අපි නිසන්වන්නේ මේ කරන 109 වෙනි වැඩමුළුව දිගටම අපි කරේ යම් යම් සම්මුති යටතේ එකක් තමයි හැම වැඩමුළුවකටම සරුවඥ දේශිත සූත්‍ර පාඩයක් අපි ඉස්සරහින් තියාගන්න. ඒ නිසා අපි යන්නේ නිතරම ඒ සූත්‍ර පිටකයේදීන සූත්‍රයක් දිගේ. දෙක වැඩමුළුව දවස් 3-4ක තියෙනවා නම් එක සූත්‍රයේ දේශනා වලියක් විදිහට තමයි යන්නේ. එතකොට අපිට එකින් එකට එකින් එකට ගැඹුරට යන්න පුළුවන්. ඉතින් මේක මේ වැඩමුළුවටත් ඒ අනුව අපි තෝරාගත්ත පසුගිය දවස්වල ඊටම ජනප්‍රිය විදිහට අපි පාවිච්චි කරෝ දසුත්තර සූත්‍රය. මේ දසුත්තර සූත්‍රය තරුවචන දේශිත දීඝනිකාය නැත්නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ පොත් පහෙන් පළවෙනි පොතේ අන්තිම සූත්‍රය. මේ දසුත්‍ර සූත්‍රය සඳහා මතක් කරනවා නම් ඒ අනුව අපි දේශනා මුලියක් පවත්වන්නයි මේ මූල පුරන්නේ. ඒ සූත්‍රයේ ਸਰුවඥ දේශිතයක් හෝ ਸਰුවඥ භාසිතයක් මේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක්. ඉතින් ඒක නිසා මේකට කියන්නේ ශ්‍රාවක භාසිත කියලා. අපි 84000ක් ධර්මස්කන්ධ තියෙනවායි කියලා සාමාන්‍යයෙන් එදිනෙදා විවහාර භාෂාවට අයිලා තිනවා. ඒකෙන් 2000ක් විතර ධර්මස්කන්ධ ශ්‍රාවක භාෂිතයි. ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ, සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ, මහා කච්චායන කොට්ටිතාදී එවකට හිටපු ඒ බුද්ධඥානංශයෙන් ස්තුතිය ලැබපු ඒ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා දේශනා කළා කියලා. ඒතර මේ චතුස්තර සූත්‍රය ඊලා වැදගත් වෙනවා. ඒ මොකද මානවයාගේ දැනුම ඉස්සල්ලාම පෙළගස්සපු පළවෙනිම ප්‍රයත්නය තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් කළා තියෙන්නේ. අවුරුදු 45ක් පුරා සරුවචනාංශේ තැන් තැන් වල එක එකනට දේශනා කරපු ධර්මය අද මේ වෙනකොට අවුරුදු 2600ක් දක්වා ඒක සැකිල්ලකට දාලා වගුවකට දාලා ප්‍රස්ථාර කරලා ඉදිරිපත් කරේ නිසායි සාරිපුත්‍ර ස්වාමීන්සේ ධර්මසේනාධිපති පතින් බුදුහාමුදුරුවෝ පත් කරලා තියෙන්නේ. මොකද මේ වැඩේ කරන්න මෙච්චර දක්ෂ මෙවලන් සහිත ද්‍රව්‍ය සහිත සුදුස්සෙක් හිටියේ නැහැ. මේ තමයි ඉස්සල්ලාම මානව ඥාණය පෙළගස්සපු ගොනු කරපු ප්‍රස්ථාරගත කරපු පළවෙනි වෙලාව. මිනිසා සර්වචන් වහන්සේට සුවිශේෂී නඹුවක් ලැබෙනවා. මොකද සර්වචන් වහන්සේ ඉන්නේ ඉස්සල් ලෝකෙ පහළ වෙන්නේ ඉස්සල් මේ දැනුව හැමතැනම තිබුණා. ඒක ගොනුවක් තිබුණේ නැහැ. මේ සර්වචන් වහන්සේගේ සර්වඥතා ඥානයත් එක්කම උන්වහන්සේ තමන් සංසාරෙන් කොට වෙලා ඊට පස්සේ බරපතල ප්‍රශ්නකට මුහුණ දුන්නා. මේකට වෙන්න උත්සාහ කරන අනික් ආයත් එක්ක sannivedanaya කරන්නේ කොහොමද කියලා. ඉතාමත්ම ගැඹුරු මාතෘකාවක් ලෝකෙට අදාළ නැති, මිනිස්යන්ට දාන්නේ නැති ගඟ දිගේ ඉහළට පීනන මාතෘකාවක් මිනිස්යන්ට දෙන්නේ කොහොමද කියලා. ඒකට බලනකොට පේනවා හැම රටකම හැම ජාතියකම මහා ප්‍රඥෝ ඉන්නවා. ඒ ප්‍රඥයන්ගේ දැනුම අල්ප ප්‍රඥායට දැනුම අඩු අයට සංනිවේදනය කරන්න බෑ. ඒසහා ප්‍රඥා වෙනම පන්තියක් හදාගන්නවා. දැනුමත් කට්ටිය. දැනුම නැති කට්ටිය වෙනම පන්තියකට යනවා. ඒ දෙන්න අතර කවදාකවත් ගනුදෙනුවක් වෙන්නේ නැහැ. නිසා දැනුම ඇති කෙනා දැනුම නැති කෙනා පාගන යටපත් කරන මෝඩය කියලා යටපත් කරන පද්ධතියක් කුල බේදයත් එක්කම තිබුණා. ඒ බමුණු ළඟ විතරයි දැනුම තිබුණේ. ඒගොල්ලෝ යම් ඒ සංස්කෘත ශ්ලෝක කටපාඩම් කරනවා ඒ ශ්ලෝකයක් අඩු කුලේ මිනිස්සෙගේ කනට වැටුනොත් ඒ කන හාරලා දාන්න ඕනේ කියන. ඒ තරම් රහසෙ තමයි කටපාඩම් කරන්නේ කාගවත් අතරපත් වෙන්න දෙන්නේ නැහැ. ඒකේ ඒ වංශයේ අයට විතරයි. කටපාඩම් කරන්නවත් ඕනේ. ඒ ඒ වංශේ ඉන්න අය කටපාඩම් කරේ නැත්නම් ඒගොල්ලොත් අවතක්සේරු වෙනවා. අඩු කුලේ කෙනෙක්ගේ කනට වැටුනොත් ඒ කන හාරන්න කියලා. කටපාඩම් කරොත් දත් ගලවන්නේ කියලා තියෙනවා. ඒ දැනුම ඒ තරම අධිකාරියක් පැවතුනේ. ඒ මොකද හේතුව ව්‍යාකරණ තිබුණේ ඒ මොකද හේතුව භාෂාව පිරිපුම්පත්තකටපත් වෙලා තිබුණේ ඒ මොකද හේතුව දැනුම ගොනු කරේ නැහැ. දැනුම ප්‍රස්ථාර කරේ නැහැ. ඉතින් මේකට මෑත කාලේදී බටහිර ලෝකේ අදහසක් වශයෙන් සඳහන් කරලා තිබුණා අපි මේ ඉන්න ශිෂ්ටාචාරයට අවුරුදු 30000කට විතර ඉස්සෙල්ලා ඇට්ලාන්ටික් ශිෂ්ටාචාරයක් තිබිලා තියෙනවා මේ ඇට්ලාන්ටික් සාගරයේ ඒකෙදි මේ මේ ඉස්සලා රැල්ලකදී ලෝකෙ මෙතන ගොඩාක් දියුණු වෙලා තිබිලා තියෙනවා. ඒ දියුණු වෙච්ච වෙලාවේදී ඒ හිටපු මිනිස්සයෝ ඇතිකර තියෙන ගොඩනැගිලි ටික තාමත් ආශෙන්තරාවක යනකොට අඩු අතුර තියෙන මට්ටමේ යට පේන්න තියෙනවා සීගිරි උඩට නැගලා සීගිරි පල්ලෙහා පේන මේ සැකිල්ල දිහා බලනවා වගේ. ඒ වගේම ඒ මෙක්සිකෝ වගේ රටවල් වල ඒ කිට්ටු රටවල් වල හදලා තියෙන සමහර ප්‍රතිමා මොනම බුල්ඩෝසරකින්වත් නගුලි කරන්න බෑ. කොහොමද දන්නේව නැගිටෙවි? කොහොමද දන්නේව කරේ? අනේ ඒ යුගයේ තිබිච්ච දැනුම ප්‍රිස්ම ආකාරයට කැට කරලා පුස්තකාලවල තැම්පත් කරලා තිබිලා තියෙනවා. ඒ කියන්නේ දැනුම පිටු කෙරුවයි කියන එකට සුද්ධ දෙන අදහස තමයි එදා පෙත්තක් වගේ හදලා තියෙනවා. ඒ ගිල්ලට පස්සේ දැනුම එනවා. ඒ කියන්නේ දැනුම පිටු කරන්න පුළුවන්. ඒ පිටු කරපුවාම මේ ආලෝකය කිරණ බෙදලා දෙන ප්‍රිස්මයක ස්වරූප වගේ තිබුණයි කියලා ඒගොල්ලෝ මේ සැක කරන මොකද ඒ තරම් ලස්සන දැනුම කෙනෙකුට කෙනෙකුට දීලා තියෙනවා. ඊට පස්සේ දැනුම ආවා ගුණයක් නැහැ පිසිගේ බලමල්ල වගේ. කොතනින් පටන් ගන්න කොහේ යනවද දන්නේ. මෙන්න මේ සරුවච්චන් වහන්සේ තමයි ඒකට ව්‍යාකරණයේ දුන්නේ ਸਰවචනයේ සමයකට භාෂාව දුන්නේ ਸਰවචනයේ තමයි ඔබ දන්නේ නැති වුණාට පුළුවන් තරම් පටන් අරගන්නේ ටික ටික කරන යනකොට උඹට මගේ ඉන්න තැනට යන්න පුළුවන් කියලා අර නොදන්න කෙනත් එක්ක ਸਰවචනහන්සේට නැත්නම් සරුංජතා ඥානයේ බුද්ධත්වයට යන්න පුළුවන් කියලා අඩු කුලිය මිනිහටයි මෝඩයාටයි කාඩ හරි පාර හදන්න මේ දැනුම පුදුම ලස්සනට ඉදිරිපත් කරාන්නේ ඒ ඉදිරිපත් කරපු වෙලාවේදී මේ අපි වාගේ අවුරුදු 2600 කට පස්සේ පහළ වෙන ජනතාව ගැන හිතලා සාරිපුත්තු සාංශි මේ ඔක්කොම ප්‍රස්තාර කරපු අවස්ථාව තමයි මේ දසුත්තර සූත්‍රය තියෙන්නේ ඒක නිසා සාරිපුත්තු සාංශයේ සූත්‍රයේ සඳහන් කරලා තිනවා දසුත්තරම් පවක්කාමි ධම්මං නිබ්බාන පත්‍ය මම ඕගොල්ලන්ට දසුත්තර ධර්මයේ දේශනා කරනවා නිවනට යන්න ඒක දුක්ඛසන්ත කිරියාය සබ්බගන්ත ප්‍රමෝහණං සියලු දුක් ගෙවම් කරලා අපේ ගැට ගැහිලා තියෙන යම් යම් මේ කෙලස් ගැට ලියලා දාන්න පුළුවන් කියලා මේ මේ ඥාණය ඥාණය සඳහා නෙවෙයි පිඩු කරේ නිවන සඳහා අපේ දැනුමේ තියෙනවා නාස්තික පැත්තක් කලාව කලාව සඳහායි කියන්නේ. දැනුම දැනුම සඳහායි අනික් කටට තේරෙන්නේ නැහැ ඒක සුවිසේදී ඒක ඒ අයට විතරයි තේරෙන්නේ අනික් කට යෝධී ජනතාව ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ කියලා මේ දැනුම දැනුම සඳහායි කලාව කලාව සඳහායි කියලා මේ මේ උගත්තු හදාගත්ත මේ වාදේ කඩලා කලාව මිනිස්සයා සඳහායි දැනුම මිනිස්සයා සඳහායි දන්නේ නැති කෙනත් පටන් අරගෙන එන්න ඒකේ නම තමයි දැනුමත් කෙනා බාටපත් වෙන්නේ. ඒක මේ උප්පත්ති දෝෂයක්වත් කට්ටියකට විතරක් හම්බෙච්ච වරප්‍රසාදයක්වත් නෙවෙයි කියලා මේ දැනුම නිවන් ලැබීම සඳහා යොමු කරවීමේ මේ ප්‍රයත්න නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සූවිසි පුද්ගලයෙක් අපේ ශාසනයට ඒ මොකද මේ දැනුම ගොඩු කිරීම කියන එක හිතලවත් තිබුණේ නැහැ ඉතිසල්ලා. 45 අවුරුද්දක් බුදුසසුනේ තැන් තැන් වල කියලා දේශනා කරපු විවිධ චරිත වලට දේශනා කරපු දේවල් විවිධ පසුබිම් වලට සාපේක්ෂව දේශනා කරපු දේවල් මේ එක ගොනුවකට ගන්නවයි කියන එක ওই තරම් ලේසි නෑ. ඒ ඒ කරන වැඩේ කරන්න ඒ විෂය උපරිම පරිචයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. අත තියන්නෙත් නෑ ලේසියෙන්. නමුත් සාරිපුත්‍ර සාංශ මේ කරපු වැඩේ අසුත්‍ර සූත්‍රය උන්වහන්සේ ක රටාවකට දියුණු කරලා තියෙනවා. පළවෙනි ප්‍රශ්න 10ක් අහනවා උන්වහන්සේ මේ සිවණක් වේසී ඉදිරියෙන් තියාගෙන ඒ ප්‍රශ්න 10 අහනවා වඩාත්ම උපකාරක වෙන තනි ධර්මෙ මොකක්ද ඊට පස්සේ අහන වඩාත්ම වැඩි යුතු ධර්මෙ මොකක්ද ආදිවාසීන් ප්‍රශ්න 10ක් අහලා ඊගාවට ඒ ඒ ඒ වාටි ඉවරනට පස්සේ වඩාත්ම උපකාරක ධර්ම දෙක මොකක්ද වඩාත්ම තමන් වැඩි යුතු ධර්ම දෙක මොකක්ද මේ ප්‍රශ්න 10 ආය අහන. ඒක සූත්‍ර දෙක. ඊට පස්සේ අහනවා වඩාත්ම වැඩි උපකාර කරන ධර්ම තුන මොකක්ද? භාවිත කළ ධර්ම තුන මොකක්ද? ඊට පස්සේ යන වඩාත්ම බහූපකාර ධර්ම හතරක් ඉල්ලන හතර මොකක්ද? වඩාත්ම වැඩි යුතු ධර්ම හතර මොකක්ද? ආදි වශයෙන් 10 දක්වා ප්‍රශ්න 10ක් අහලා මේ ප්‍රශ්න 10ට සර්වඥ දේශ දැනුව ගොනු කරමු. ඒ ගොනු කරපු එකේ අපි මේ 109 වෙනි වැඩමුළුව ගැන කතා කරනකොට අපි අතනින් මෙතනින් තමයි. නමුත් මේ 1 2 3 කොටස් අපි ඉවර කරලා තියෙනවා. අපි අද පටන් ගත්තේ සාරිපුත්‍ර සාංශන පළවෙනි ප්‍රශ්නය කතමි චත්තාරෝ ධම්මා බහුකාරා. යම් කිසි කෙනෙක් ඇහුවොත් මේ ශාසනේ මන භාවනා කරන යෝගියෙකුගෙන් උඹලට බුදුහාමුදුරුවෝ කියලා තිබු ධර්මයේ නැත්නම් මේ බුද්ධ ධර්මයේ කෙනෙකුට වඩාත් උපකාර කරන්නා වූ ධර්ම හතර මොකක්ද කියලා ගණන් කර කර ඉන්න දෙයක් නෑ මේ සූත්‍රය කටපාඩම් කරපු එකනට සාරිපුත්‍ර සාන්ති සඳහන් කරනවා අතිරූප දේශ වාසෝච සප්පුරිසූප සංසයෝ අත්ථ සම්මා පණිදිච උබ්බේච කත පුඤ්ඤතා. ඉතින් මේ මංගල සූත්‍රයේ කටපාඩම් කරපු ඇත්තෝ අතිරූප දෝෂ වාසෝච උබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මා පණිදිචේ තම් මංගල මුත්තමන් කියන එක අහලා තියෙනවා. ඉතින් ගියාම පටන් ගන්නකොටම කියනවා සේවනාච බාලාන පණිතානංච සේවනං කියලා. ඒකට මේ පණිතානංච සේවනං එකක් දාලා මේ කරුණු හතරක් සාදු සම්මතයි, ਸਰුවචන සම්මතයි සාරිපුත්‍ර සාන්ති ඉදිරිපත් කරනවා. මේකට කියනවා ධම්මචක්කය කියලා. මේ හතර යම් කිසි තැනෙ තුල කැරකෙනවා නම් යාට නිවන් දැකලා මිසක පතරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි යම් වෙලාවක සමන්ගේ අර්ථ සිද්ධිය කියන්නේ මොකද්ද? නැත්නම් මම මට මගේ අත්ත කුසලයේ සඳහා අර්ථ සිද්ධිය සඳහා වඩාත්ම උපකාර වෙන ධර්ම හතර මොකද්ද කියලා දන්නේ නැතුව අපි කොච්චර පොහසත් වුණත් අපි කොච්චර දැනුම ලබා ගත්තත් අපි කොච්චර ජනප්‍රිය වුණත් අපි කැඹිරිල්ලක් කඹරනවා මිසක් අන්තිමට මීයක් කඩලා අතලෙව කණ්ඩව ගන්නවත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි සිහියෙන් බුද්ධියෙන් අහුම්කන් දුන්නොත් බුදුහාමුදුරන්ට සිහියෙන් බුද්ධියෙන් අහුම්කන් දුන්නොත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේට අන්න උන්වහන්සේ පිළිලා දෙනවා තමන්ට තමන් ගැන කල්පනා කරලා අර්ථ කුසලයක් අර්ථ සිද්ධියක් හිතසුව සලස ගන්න ඕනේ නම් වඩාම බහුකාර්ය ධර්ම මොකක්දයි කියලා බුදුහාමුදුරගෙන් අහලා දැනගනි. අපි කවදද මෙහිම ප්‍රශ්නයක් බුදුහාමුදුරගෙන් අහන්නේ? අපි හදන්න හදන්නේ බුදුහාමුදුරගේ ධර්මය අපට අරගෙන වඩා වඩාත් ලාභ සත්කාර හොයන. වඩ වඩාත් නම්බු ලාභ ලබන්න. එහෙම නැත්නම් මේ ලෝකය අපි ඔලුවට දාපු කුණුහරුප වැඩ ටිකකට බුදුරජාණන් වහන්සේ කිට්ටු කරගන්න හදනවා කොච්චරද කිව්වොත් බබෙක් හම්බ වෙන්න බැන්නම් ගිහලා බෝධි පූජාවක් තියලා වතුරක් කරනවා බෝධිඥාන්සේට මොකටවත් නෙවෙයි බුදුහාමුදුරන්ගෙන් ඉල්ලන්නේ බබෙක්. එහෙම නැත්නම් ඉංග්‍රීසි දන්නේ නැත්නම් බෝධි පූජාවක් තිබ්බා. පිටරට යන්න වීසා පාස් වෙන්නේ නැත්නම් බෝධි පූජාවක් තිබ්බා. ඔන්න බුදුහාමුදුර අපි පාවිච්චි කරන දේ. බුදුහාමුදුර අපි ගැන මොනව හිතයිද? මේ අමනියෝ මොනව දුන්නත් අර තමගේ කාමයේ වඩන්න ඒක හේතු කරගන්න. ඒකල දන්නෙත් නැහැ. අහන්නවත් මේ උපහාන්තයට තියෙනවා මට තේරෙන්නේ නැහැ බුදු ආමතුරුනේ මොකද්ද මට උපකාර වෙන ධර්මය කියලා අහන්න ප්‍රශ්නේ අහන්නවත් අපිට උදේ ඉඳලා හැන්ද වෙනකම් පැය 24 වින චිත්තක්ෂණයක් ලැබෙන්නේ නැහැ. එක සුමාන එක දවසක් හම්බ වෙන්නේ නැහැ. මුළු අමාසෙම එක දවසක් හම්බ වෙන්නේ නැහැ. මුළු 300ට පාඩම හම්බ වෙන්නේ නැහැ. ජීවිතේට හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකට සාරිපුත්තු සාන්ති අපිට ප්‍රශ්නක් දාලා උන්වහන්සේ උත්තරයක් දෙනවා. මේක තමයි මහා කරුණාව කියලා කියන්නේ. නිසා යම් කිසි කෙනෙක් පොඩ්ඩක් නතර වෙලා මේ අඹාගෙන දුවන දිවිල්ලක් තියෙන ලාභ සත්කාර සම්මාන සිලෝක වලටයි මේ ලෝකේ තියෙන ආර්ථික දේශපාලන සමාජික දේවල් ලබා ගන්නයි අපි දරුවොත් මෙහෙवला අපිත් මෙහෙवला රටත් මෙහෙवला නටන නැටිල්ලේදී මොකද්ද උපකාරක ධර්මය කියලා අපිට තේරෙන්නේ ඒක තේරෙයි අපිට නිතේරෙන ප්‍රමාණය මේ ධර්මදේශනාව හමාරුණාට පස්සේ නැත්නම් ධර්මදේශනාවලිය ඉවරනාට පස්සේ අපි ඔළුව කොච්චර නරක කරගෙන ඉන්නවද කියනවනම් මේ සාරිපුත්‍ර ස්වාමීන් කියන්නේ පිළිගන්න අපි ලෑස්ති නැහැ. අපිට දේශපාලනඥයෙක් මොනවද කිව්වනම් එහෙම ඔබට උපකාර පිණිස මේ දේ මනස මම ඔබට මේ දේ දෙන්නම් කියලා අපි ඕනේ ජඩකමක් කරනවා. අපිට ආර්ථික විශේෂඥයෙක් ඇවිල්ලා කිව්වොත් මෙන්න මේ දේ කරොත් ඔබට ආර්ථිකය ලැබෙනවයි කියලා ඕනේ ජඩකමක් කරනවා. ඔබට සමාජ මට්ටමක් කරන් දෙන්නම් මේ දේ කරපන් ඕනේ ජඩකමක් කරනවා. ඉතින් එහෙම මේ ජඩ වැඩ වලට යොමු වෙච්ච ජනමාධ්‍යයක් තියෙන මේ ලෝකේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහන්න වෙලාවක් එන්නේ අපට. බුදුරජාණන්සේ කියපු දේ අහන්න වෙන්නේ නැහැ. ඒව නරක නිසා නෙවෙයි. ඒව තියාගන්න මල්ලේ ඉඩ නැහැ. අපේ මල්ල තියෙන්නේ මේ දේශවාණේ ලබා ගන්න කොහොමද? ආර්ථිකය වඩා ගන්න කොහොමද? එහෙම නැත්නම් මේ සමාජික தත්ත්ව ගන්න කොහොමද කියලා. සහ ගහන අපේ දරුවන්ට අපි උගන්වන දේවල් ගැන දන්නවනම් උන්දලා. මොනවද අපි උගන්වන්නේ? එකෙකුටවත් කල්පනා කරලා මේ කරන මගුලෙන් අපිට තියෙන අර්ථ කුසලය සිද්ධ වෙනවද කියලා අහන ප්‍රශ්නයක් අහන්නවත් දරුවෙකුට අධ්‍යාපනයක් දෙනවද කියලා බලන්න. උගන්වන්නේ බොහොම ඉක්මනට ආර්ථික දේශපාලන වාසි ලබා ගන්න කරන එක පෙන දාති කියන ලේසියන සිංහල බුද්ධ ආගම කියන්නේ. බුද්ධ ආගම කියලා. ඇහුවොත් කතා කරලා එකෙකුටවත් තියෙන බො ඉගෙන ගන්න විශයෙන් ඔබට වැඩක් වෙනවද කියලා. ඒක වැඩක් නැහැ නේ. ලන්ඩන් එක්සෑම් එක පාස් වුණා නම් ලන්ඩන් ජොබ් එකක් හම්බ වෙයි. ඉගෙන ගන්න විෂය මොකක් වුණා ප්‍රශ්නයක් නැහැ. ඔව් දන්නවද මේ විෂයන් හදාarලා වැඩිම පිරිසක් ගන්න ලෝකයේ ආයුධ හදන්න කියලා. ලංකාවේ ඉන්න විද්‍යාඥයෝයි ලෝකේ ඉන්න විද්‍යාඥයෝ ඔක්කොම ওই උපරිම ඥාණය ලබා ගත්තට පස්සේ උන් හදන්නේ මුළු මානවයම එක චිත්තක්ෂණික විනාශ කරන්න පුළුවන් බෝම්බයක් හදන්න කට්ටිය යොමු කරනවා. ඉතින් අපිත් ගිහිල්ලා ලොකු ලොකු රසායන හොයාගෙන පහඳිනවා. අන්තිමට වෙන්නේ මොකද්ද? අපි උදව් කරලා තියෙන්නේ අර මානව විනාශ කරන්න හදන මේ විද්‍යා යන්ත්‍රයට අලුත් කල් ගන්න තමයි. ඒ මිනිසෙකුට තමන්ගේ අර්ථ කුසලයේ මොකද්ද කියලා හිතන්නවක්වත් කවුරු හරි කියලා දෙන බණක් අහන්නවත් වෙලාවක් නැහැ. මොකද ඒ තරම් වැඩ. ඒ නිසා ඇහුණත් ඊතර වදින්නෙත් නැහැ. මොකද අරකින් හිත කුරුවල් වෙලා නැති. ඒක නිසා අපිට මේ ප්‍රශ්නවත් ඉදිරිපත් කරපේක චත්තාරෝ ධම්මා බහුකාරා. සාරිපුත්‍ර සංස්කරණය බහූපකාර. බහුකාර කියලා පාලියෙන් තිබුණාට මේකේ සිංහල අර්ථය ගන්නේ බහූපකාර ධර්මයේ අපි එක්කෙනෙකුටවත් අපිට බහූපකාර ධර්මයේ වටහා ගන්න ඕනකමක්වත් ඒක කියලා දෙනකොට කන් යොමලා අහන්න පුළුවන් කමක්වත් අපි එදිනදා එකතු කරන කුණු කන්දලත් එක්ක මේකේ තියෙන වෙනස තේරුම් ගන්න පුළුවන් කමක්වත් නැහැ. ඒක හරියට අර අපි අර ප්‍රශ්න ਵਿਚਾਰාත්මක වැඩපිළිවෙලේ කිව්වා වගේ කවදාකවත් සත්‍ය ගැන දන්නේ නැති මිනිස්සයාට සත්‍ය ගැන කතා කරනට අහනකො කන්දේ ඉතින් සත්‍ය හම්බෙලා කියලා මොනවද හම්බෙන්නේ රජකම් හම්බ වෙනවද ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බ වෙන මොනක් හම්බ වෙන්නේ ඉතින් එන ඕක පැත්තකට දාපන් ඔය කොරන් තියෙද්දික් කියා කරි කඩා වැඩ ගන්න වැඩකට තමයි ඉතින් ඒ වාගෙමයි මේ බහුකාර්ය ධර්මයේ සතියයි ඈත දෙකක් නිසා නෙවෙයි මම මේ නිදර්ශන ඉදිරිපත් කළේ. මේ බහුකාර්ය ධර්ම හතර අහලා ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරන යම් කිසි කෙනෙකුට කිට්ටුවකට හෝ මේ බහුකාර්ය ධර්ම ලැබුණා නම් මොකද්ද උන්ද කල යුත්තේ ඒක තියාන මොනවද වැඩි යුත්තේ මොනවද කල යුත්තේ සතර සතිපට්ඨාන ඒ නිසා මේ ඉදිරිපත් කරන හදන කර්ම හතර අපි මේ ගත්ත භාවනා වැඩමුළුවේ මුල්ම තේමාවට බහුකාර්ය ධර්ම කියලා හිතා ගන්න. මේ කියන්න හදන කාරණා හතර තියෙනවනම් ඒකේන කල යුතු ඊට පස්සේ සතිපට්ඨානේ වඩිනකයි. නැත්නම් මේ ධර්ම ලබා ගන්න බලන්න මේ ධර්ම නැතුව සතර සතිපට්ඨානේ පිහිටන්නේ නැහැ. ඒ නිසා මේ කවුරුත් අටමැව්වත් ඒ මූලික පදනම නැතුව පසු පසුබිම නැතුව සතිපට්ඨානේ හරියන්නේ නැහැ. නිසා අපි මේ ධර්මය අහනකොට අපිට තේරුනොත් මේ යම් ප්‍රමාණයකට අපට මේ බහුකාර්ය ධර්ම තියෙනවා අපි ඇති වෙච්ච ප්‍රස්තාව මේ අවස්ථාව අපි සතිපට්ඨානේ විදිහේ ආයෝජනය කරාද කරනවද ඒක අනුමෝදන් වෙනවද කියලා බැලුවොත් ඒක කාටවත් අයිති වැඩක් නෙවෙයි. විශ්සර දැන ගන්න ඕනේ අපිට මේ ලැබිය යුතු ඒ උපකාරක ධර්ම අපි පෙර කළ පින්නිදා වූ අමරතතර පින් සිද්ධ වෙන්න හෝ ලැබුණා නම් ඒක හරි විදිහකට යොදවලා තියනවාද කියන එක ඊගා ප්‍රශ්නෙන් ලැබෙනවා. ඉතින් ඒ නිසා කල්පනා කරගනිමු අපි. ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම රසවත් නැති වෙන්න පුළුවන් නන්දමාලිගේ තීන්දුවක් වගේ. නමුත් කොහොමද මේක ඔළුවට දාගත්තොත් අපේ චින්තන රටාවට පැහැදිලි වෙනසක් ඇති කරන එකට කියන හැබෑ වෙනසක් කියලා. අන්න ඒ වාගේ හැබෑ වෙනසක් ඕනම වෙලාවක ඕනම චරිතයක වෙන්න පුළුවන්. අන්නේ අදහසේ වගේ විවෘත මනසකින් කෙනෙක් බැලුවොත් සාරිපුත්‍ර සාන්ති ඉදිරිපත් කරන්නේ Tamanට උපකාරක බහූපාරක ධර්මයෙන් තමයි පතිරූපදේශ වාසය. පින් ඇති බිමක ඉපදෙන එක. ඉතින් මේ මාළුවා වතුරේ ඉපදුනාට ඌට කොහොමඩක්වත් දැනගන්න බැරිලු මං ඉන්නේ වතුරේ කියලා. උඩ තේරෙන්නේ ගොඩගත් දවසට. එතකොට ඌ මැරෙනවා. වතුර ඉන්නකම් මාළුවාට තේරෙන්නේ වතුර කියන්නේ මොකද්ද කියලා. මොකද උප්පත්තියත් වතුරේ ඉන්නෙත් වතුරේ මැරෙනකොත් වතුරේ. ඒ නිසා මේ පිම්බිමක ඉපදිච්ච කාලකන්ණියට ඌට තේරෙන්නේ නැහැ මේක පිංගිබිමක් කියලා. ඔන්න එදාට යුද්ධයක් ආපු දවසක භූමිකම්පාවක් ආපු දවස තමයි තේරෙන්නේ. අනේ මෙච්චර කාල කරදරයක් නැතුව හිටියයි දා කරගන්න දෙය බැරි වුණා. දැන් නම් අතපය කැඩුනා, දරුවෝ මැරුණා, ගෙට ගිනි ගත්තා, ගේ කන් වතුර ආවා විනාශ වුණා අනේ කියන්නේ ඉතින් යම් කිසි කෙනෙකුට පින් ඇතිවීමක ඉපදිලා ඒක ඉතාම බහුකාර්ය ධර්මයක් කියලා කල්පනා වෙන එක විතරයි පිම්බීමේ ආනිසංස. පිම්බීමේ ඉපදුනාට ඒක පිම්බීමක් බව දන්නේ නැත්නම් ඒ පොට්ටේකට පාර යනකොට මණික් ගලක් හැප්පුණා වගේ ඌ මණික් ගලට බැලලා යනවා. උඩ හුල ගන්න තේරෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ හෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ මේ තාම බහුකාර්ය ධර්ම දැනගන්නකොට ඒ වෙලාවේ උපයන්න පුළුවන් එකක් නෑ කොහොමද මතක තියාගන්න. ඊට ඉස්සලා උපේලා තිබිලා දැන් මේ අගය කරන වෙලාව විතරයි වෙන්නේ. අපි මෙතෙක් කාලේ ඒක දන්නේ නැතුව හිටියා. ඒක සමාදන් වීමක් වෙනවා. පොට්ටයාට මණික නෙමෙයි ඕන කරලා තියෙන ඇහැ බාදලා දුන්නා නම් මණික මණික බව දන්නවා. ඒ වාගේ පිම්බීමක ඉපදීමක තියෙන වටිනාකම යම් කිසි කෙනෙකුට තේරෙන්නේ නැත්නම් ඒ භෞබිමක ඉපදිච්ච අමඩය වාගේ දේශපාලන පස්සේ යනවා. ආර්ථික කරුණු පස්සේ යනවා. සමාජික ප්‍රශ්න ගිහිලා අවුරුදු ගාන ජීවත් වෙලා නිකම්ම නිකන් හරකෙක් කූරෙක් වගේ මැරලා යනවා. මේ පිම්බීමක ඉපදිච්ච වටිනාකම දන්නේ. ඉතින් මං හිතුවා අද දවසේ ධර්ම දේශනාවේදී මේ පතිරූප දේශ වාසය ටික දේශ වාසය කියලා සමානලට සඳහන් කරනවා. මේක සරුවඥන් වහන්සේ කොහොමද උලුප්පල දැක්වේ අපට? පිම්බිමක ඉපදීමේ තියෙන වටිනාකම අපි ඉස්කෝලේ යන කාලේ, දහම් පාසල් යන කාලේ, බුද්ධ ධර්ම ඉගෙන කාලේ අපට කියලා දීලා තිනවා සරුවඥාන්සේ පස්මහ බැලුම් බලලයි මේ ලෝකෙට ආවේ කියලා. ඒ බලනකොට උන්වහන්සේ කාලය, දීපය, දේශය, කුලය, මව කියලා මේ දේශය ගැන සලකා බැලුවා මේ ලෝකෙට එන්නේ ඉස්සල්ලා. හැම ලෝකෙම බුදුරු පහළ වෙන්නේ හැම දීපෙම පහළ වෙන්නේ හැම දේශෙම පහළ වෙන්නේ නැහැ. ඒ නිසා දේශය බුදු කෙනෙක් දරන්න පුළුවන් දේශයක් වෙන්න ඒ දේශයට මධ්‍යම දේශය කියලා කියනකම් ප්‍රතිරූප දේශයක් කියලා කියනවා. ඒක බුදු බලෙන් වෙනස් කරපු එකක් නෙවෙයි. බුදුහාමුදුරුවෝගේ නැත්නම් පාරමිතා පරිච්ඡ භා බෝසතාණන් වහන්සේට මේ කරන්න හදන වැඩේ කොච්චර බරපතලද කියනවනම් යන්න ඉස්සරලා කල්පනා කරනවා මෙන්න මේ වගේ තැනක හිටියොත් විතරයි මේ බුද්ධ සංග්‍රාමය කරන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ ඒ උපන් දේශය ඉතාමත්ම සලකුවා. ඒ සලකපු දේශය ප්‍රතිરૂප දේශ වාසය තෙද ගන්නවලා වටනාකම උන්වහන්සේ පින්නවා. ඊට පස්සේ ඒක සාමාන්‍යයෙන් බැලුවොත් පේන තියෙන්නේ ප්‍රතිරූප දේශ තියෙන්නේ නිරක්ෂේ වටේ තමයි. පුත්‍ර ද්‍රව්‍ය හෝ දක්ෂිණ ද්‍රව්‍යට යනකොට මනුස්ස වාසයට බොහොම දුෂ්කරයි. ඒ වගේදී මිනිස්සුන්ට මස්මාළු නොකා ඉන්නම බෑ. ඒ වගේ තියෙන්නේ සතුන් මරාගෙන කන එක විතරයි කවුරු හරි මරාගෙන කන එක විතරයි. නිරක්ෂේදී සාමාන්‍ය සත්ත්ව මරාගෙන කන්නත් පුළුවන් එළවලුත් බැවෙනවා ගස් කොළන් තියෙනවා. ඒක නිසා මිනිස්සුන්ට ගොවිතැන් කර්මාන්ත පරිසරයට සාපේක්ෂව ජීවත් වෙන ගති කරන්න පුළුවන්. ඒ නිසා ලෝකේ පහළ වෙච්ච තාක් ප්‍රඥියෝ පහළ වුණේ ඒ මේ નિરක්ෂේ වටේ. බුදුජාන් වහන්සේ තෝරාගත්ත මධ්‍යම දේශයේ දඹදිව ඒක එන්න ඉස්සෙල්ලා තෝරාගත්තා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් ඒ බුදුන්ගපන් දේශයේ පහළ වෙනවා නම් ඒක අහම්බයක් නෙවෙයි. ඒක කවුරු හරි පෙරකල පිනකට පහළ වෙච්ච එකක්. නමුත් ඒ කෙනා එක දන්නේ නැත්නම් එකින දුර්ලභා ඛන සම්පatti තත් විවේකෝ විපත්ති කාටරි තාම මේ දුර්ලභ ක්ෂණ සම්පත්තිය හම්බ වෙලා ඒක පෙන් කියලා කියලා හිටියොත් දන්න කෙනාට ඒක සම්පත්තියක් වෙන අතර ඒකේ පෙන් කෙලින කෙනාට ඒක විපත්තියක් වෙනවා පිම්බිමක ඉපදිලා පසිරූපදේශ වාදයක ඉපදිලා මේ ලෝකයා පිස්සු කෙලින්න වල පිස්සු කෙලින්න ගත්තොත් ඒ මනුස්සයා නැති බංගත්තාන වෙලා යනවා ඒ මොකද අඳුනන්නේ නැහැ කොට්ටයට මණිකි පය වැදුනා වගේ අඳුරන්නේ ඉතින් ඒකට තමයි සාරිපුත්‍ර සාන්තේ මතක් කරන්නේ තමන්ට තමන් බහුකාර උපකාර කරන්න කැමති නම් තමන් ඉන්නේ බචරූප දේශයකද කියලා දැනගන්න එක. ඉතින් අපි නිම් බණක් ඇහුණා හෝ නැතුවා හෝ කොහොමද බචරූප දේශය දැනගන්නේ? ඒ දේශය ගැළපෙන එකක්ද නැද්ද කියලා දැනගන්න කියන එක ඔය එකම ඉස්කෝලේ පොතකවත් උගන්වන්නේ නැහැ. ඒකේ උගන්වන්නේ කුට්ටිය සල්ලි හම්බ කරගන්න කොහෙද පුරන්න කොහෙද ලාභ සත්කාර හම්බෙන්නේ කොහෙද කාමේ වැඩියෙන් තියෙන්නේ කොහෙද මේ ඉදරම් පිනවන්න පුළුවන් දේසි තමයි හොයන්නේ ඇමරිකාවේ ඔය මේ ලාස් වේගස් කියලා කියන්නේ අමු කාන්තාරය මොන විදිහින්වත් ගොඩ නගනවා ඒකේ වෛශ්‍ය ආවෘතිය සහ සූදු කෙලිය නීතිගත කරනවා දැන් හොඳටම හම්බ කරන දේශයක් පාඩපත් වෙලා තියෙනවා අනික මිනිස්සු මාස 8ක් 10ක් හම්බ කරලා සල්ලි ඔක්කොම අරන් ගිහලා ලාස්ට් එකස් ගිහලා දවසෙන් දෙකෙන් වීදම් කරලා ගෙදර එනවා. අපේ කට්ටියත් ලංකාවේ ඉඳලා ගියාම ඉස්සෙල්ලාම බලන්නේ ලාස්ට් වේගාස් යන තමයි. මොකද ඒකේ වෛශ්‍යවෘතිය නීතිගතයි. සූදු කෙලින්න නීතිගතයි. අපට බහැපු ගමම සූදු කෙලින්න පුළුවන්. ඉතින් මේ භාවනා කරන කට්ටිය කියනවා අනේ ජාන්ත අපි නෑ ඔයම ලංකාවේ ඉඳලා ආපුවම කියනලු අනේ යංකෝ ලාස්ට් වේගාස් යංකෝ ඉතින් මේගොල්ලෝ කියන අපි අවුරුදු 20ක් ඉඳලා තියෙන තැන කවදාවත් ගිහිල්ලා නැහැ. ලංකාවේ කට්ටිය මේ එන්න හදන්නේ අපිත් අන ගහන ලාස්සිය ගාස යන්නේ. මේ අවුරුදු ගාණක් හම්බ කරපු වස්තුව සුදු කෙලින්නයි වැඩවලටයි. ඉතින් රටක් දියුණු කරනවා කියන එක ඔය කියන ආර්ථික සැලසුම් දේශපාලන සැලසුම් මොකක්වත් ඕන වෛශ්‍ය වෘත්ති රාජ නීතිගත කරන්න සූදු කෙලිය නීතිගත කරන්න ඕක එක රැටන ගිටිනු අපිට ඕන කරන්නේ ඒකද එහෙම නැත්නම් බයලජ්ජාවද කියලා ගත්තොත් එකම જાතියක්වත් තාම මේ අතරමැද මැදට ඇවිල්ලා නැහැ. බයලජ්ජාව තියෙන මිනිස්සුන එක ඛණ්ඩය බයලජ්ජාව දාලා ඔන්න වෛශ්‍යවෘත්ති ගන්න ගමන් නැහැ කැසිටු කාලාර ගන්න තල්ලි හම්බ වෙනවනම් හොඳයි කියලා. ඔය හැම රජේ ඉදිරිපත් කරන හැම පනතකම පිටිපස්සේ තියෙන ඔච්චරයි. කොච්චරක් බයලජ්ජා දෙක අයින් කරනවද කොච්චරක් ඔය ඔය වගේ වැඩකට යනවද කියන එක නොදැන නෙමෙයි. නොදැන නෙවෙයි ඉන්න ජනතාවට අම් දෙකක් නම් තියෙන්නේ. ඔළුව උඩ මොලයක් නෙවෙයි නා. උන්දලාට ඕන කරලා තියෙන මොකෙන් හරි හම්බ කරන්න නම් බයලජ්ජා නැතුණා ප්‍රශ්න නැහැ. ඒක නිසා පතරූපදේශික වාසික ඉපදිලත් ඒ මනුස්සයා මේ කාම ලෝකයේ හදන මේ කාම න්‍යාය පත්‍ර වලට වැඩ කරලා නැත්නම් ආර්ථික න්‍යාය පත්‍ර වලට වැඩ කරලා ඒකේ දැනට තියෙන බයලජ්‍ය දෙකත් වනස ගන්න වැඩ කරනවා නම් එයාට ඒක විනාශයක් වඩපත් වෙනවා. අනිත් එක දන්නේ නැති මිනිහෙක් නෙවෙයිනේ මේ දන්න කෙනාට ඒක දැන දැන වරද්දාගත්තට පස්සේ බඩපපුව දන ගන්න වැඩි. ඒ නිසා ප්‍රතිරූප දේශ වාසය විස්තර කරනකොට මේ අටුවාව සඳහන් කරලා තියෙනවා යම් තැනක සිවණක් පිරිස ඉන්නවා නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඒක ප්‍රතිරූප දේශයක් කියලා බාරගන්නේ. හැම තැනටම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවර්සෙ ඉන්න බෑ. හිටියොත් ඒක ආඩ්‍ය ගතියක් තියෙනවා. බුදුසසුනාචිගේ අනුගාමික පැවිදි පිරිස ඉන්නවා, ගිහි පිරිස ඉන්නවා, අනික් පිරිස ඉන්න පුළුවන්. ඒ වගේම එකක් මතක තියාගන්න කිසිම දේශයක කිසිම තැනක මේ හතර පිරිස විතරක් ඉන්න දේශවල ඇත්තෙත් නැහැ. ඔක්කොමල බුද්ධ ධර්මයට ඉන්නේ නැහැ. ඒක න්‍යායක්. බුද්ධ ආගම තියා අදුම ගානේ කර්මය සහ කර්මඵලය අදහන පිරිසවත් කවදාකවත් ලෝකේ බහුජන බහුජනස්පන්තේ වෙන්නේ නැහැ. ඒක හැමදාම සුළුතරයමයි. ඒ නිසා මේ බෞද්ධ රාජ්‍යයක් හදන්න හදනවා, සීළු දෙනාම සීල් රැකන්න හදනවා. ඒක කවදාකවත් කරන්න පුළුවන් එක නෙවෙයි. අපි මේ පිම්බිමක ඉපදිලා, ඒව හැදිලා පැත්තක තියලා උඹ සීල් රකින්නද බලාපන්. උඹ භාවනාවක් කරනවද කියලා බලාපන්. උඹ සතිය පිටවන්ද කියලා බලාපන් කියන එක අපි කොච්චර පස්සර දාලා තියෙනවද කියලා බලන්න. අපි මේ රටුන්න සිල් ලක්කන්න හදනවා දරුවන්ට සිල් ලක්කන්න හදනවා ඒ කක්කොට්ට වගේ හරහට යන ගමන් දරුවන්ට කියනවා කිලින් ඵලයල්ලයි එහෙම නැත්නම් වැද්දෝ වගේ දරුවන්ට කියනවා ශිෂ්ට වෙයල්ල මහත්රු වෙයල්ල මහත්තුනකද මහායකත් වැද්දානේ වැදි බණ කියලා මේවට කියනවා ඒක නිසා අපි ඉපදිච්ච මේ භූමියේ මේක සිව්වනක් පිළිසේ ඉන්න අතිරූප දේශේ නම් බුදුජානනාංශේ වනපන්ත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා Taman ඉන්න ස්ථානය වැඩිට ගැළපෙනවද නැද්ද කියලා බලන්න විශේෂයෙන්ම අර්ථ කුසලයේ සලකන කෙනාගේ අර්ථ සිද්ධිය සලකන කෙනාගේ අපි අර කලින් කිව් විදිහට තාමත් උපයාගත්තේ නැත්තා වූ ඒ චේතෝ විමුක්ති ඵලය හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තියට යන්න හදන කෙනාට මේ Taman ඉන්න භූමිය තෝරා ගැනීමේ උපමාන හතරක් කීපයක් උදැසන සඳහන් කරනවා යම් කිසි භික්ෂුවක් හොඳ ඝන බහල වනයේක ජීවත් වෙනවා. ඒ කියන්නේ හොඳටම ගිහි කියන අතහැරලාවිලා අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාර වෙලා ගත කරනවා. ගත කරන වෙලාවේදී ඒ භික්ෂුවට තාම එළඹිච්ච නැති සිහිය එළඹෙනවද නැද්ද කියලා තාමත් විශ්වාසයක් නැත්තම් මේ Brahmacharya රකින්නගේ පළවෙනි දේ තමයි සීය පිටවන එක. ඒකවත් හරියට වෙනවද නැද්ද කියලා විශ්වාස නැත්නම් නොපිහිටන ලද සීලේ පිහිටන් නැත්නම් එහෙම නැත්නම් ඒ භික්ෂුව හිත එකඟ වෙන්නේ නැත්නම් ඒ ඉන්න තැන මේ වනපන්ත තියෙන අතනක තමයි ඉන්නේ අරණියේ තියෙන භික්ෂුවක් තමයි මම හිත එකඟ වෙන්නේ නැත්නම් ඒ වගේම ආශ්‍රව ධර්ම හිතේ නිතරම මෝදු වෙන යටි හිතේ මේ කෙලසන ඒ ආශ්‍රව ධර්ම එක්කෝවා අනුසේ වශයෙන් තියෙනවා නැත්නම් වංචනික ධර්ම වශයෙන් තියෙනවා නැත්නම් ඡට වශයෙන් තියෙනවා ඒ වගේ අඩුවීමක් වෙන්නේ නැත්නම් රහත් මාර්ගයට පෙළඹෙන්නේ නැත්නම් බුදුන්සේ සඳහන් කරලා තිනවා ඒක උඹට කැපවීමක් නෙවෙයි සතිය නැති කෙනාට සතිය පිටක් නැත්නම් සමාධිය නැති කෙනාට ඒකාග්‍රතාවය නැති කෙනාට ඒකාග්‍ර වෙන්නේ නැත්නම් තියෙන කෙලෙස් කැපෙන්නේ නැත්නම් අරිහත් මාර්ගයේ දක්වා නැත්නම් මාර්ගඵල නිවන දක්වා පොඩ්ඩක්වත් තල්ලුවක් නැත්නම් කල්පනා කරන්නයි කියලා තියෙනවා ඒකෙන් පිටව යන්නයි කියලා. ආරණ්‍ය වෙන්න පුළුවන්, භික්ෂුවක් වෙන්න පුළුවන්, අමාරුවෙන් ගිහි ගියතරලා එන්න පුළුවන්. නමුත් සතිය පිටවන් නැත්නම් සමාධියක් නැත්නම් කෙලස් කැපෙන්නේ නැත්නම් ඉදිරියට යන බව පේන්නේ නැත්නම් පිට වෙන්නේ කියලා තියෙනවා. ඒකලිය ලබුදන්සේ එක නිකන් ඔප්නම් වණ්ඩ ඒක තවත් තෙද ගන්නවන්න කියනවා ඒ භූමියේදී Tamanට අවශ්‍ය කරන චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පසත් ලැබෙන්නේ නැත්නම් රෑම පිටතල යන්නේ කියලා. Tamanගේ Brahmacharyaට අවශ්‍ය කරන්නා වූ සිව්පසයක් නැහැ. Brahmacharyaට ඇතුළතින් අවශ්‍ය කරන්නා වූ සතිය පිළිරන්නේත් නැහැ. ඒකාග්‍ර වෙන්නෙත් නැහැ. කෙලස් කැපෙන්නෙත් නැහැ. ආර්යත් මාර්ගයට ගමනකුත් නැත්නම් රෑම පිටත් වෙන්නේ. ආයෙ හෙට උදේ වෙනකන් ඉන්න ඕන කමක් නැහැ පිටත් වෙන්න. යම් විදියකට එතන සතිය පිටන්නේ සීත සමාධියක් එන්නේ නැහැ. කෙලස් කැපෙන්නේත් නැහැ. ආරියත් මාර්ගයට පාර කැපෙන්නේත් නැහැ. හැබැයි හොඳට සිවුරු ටික ලැබෙනවා. හොඳට පින්න පාත ලැබෙනවා. හොඳ ලස්සන සීනාසන තියෙනවා. හොඳ ලස්සනට බෙහෙත් පිළිකර ලැබෙනවා. ඒත් රැයන් හදිසි වෙන්න එපා වසන්න එපයි කියලා. ඒ කොච්චර චීවර පින්නපාත සීනාසන ආදී Tamanට අවශ්‍ය කරන අඩුම කඩම ටික කොච්චර ලැබුණත් ඒ Tamanගේ මේ අරණ්‍යගත වෙච්ච පැවිදි වෙච්ච භ්‍රමචරියටපත් වෙච්ච යෝගාවචරෙක් වෙච්ච මූලික දේ සතිය පිහිටලා නැත්නම් නැත්නම් සතිය කියන එක දන්නේත් නැත්නම් කෙලස් සමාධියක් නැත්නම් අපි කියන විදිහේ ඒකාග්‍රතාවයක් ලැබෙන්නේ නැත්නම් කෙලස් කැපෙන්නේ නැත්නම් අරියත් මාර්ගයට පාරක් නැත්නම් පිට වෙලා යන්නේ. ඊට පස්සේ බුදුජානසෙන් සඳහන් කළා තියෙනවා යම් විදියකට යම් භූමියකට ගියාට පස්සේ යෝගාවචර තීරෙනවා නම් මට දැන් සතිය කියන එක අහන්න හම්බුණා. මෙතන පිරිසත් සතිය වඩනවා. මට නාහපු සතියක් නොපිහිටපු සතියක් පිහිටනවා කියලා යාට තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේ මෙයාට තේරෙනවා එහෙම සතියෙන් ටික වෙලාවක් ඉන්නකොට වරින් වර ඒ අරමුණත් එක්ක හිත ආපాతගත වෙනවා ඒකාග්‍ර වෙනවා අරමුණත් එක්ක ආද වෙනවා යාළු වෙනවා මොකද්ද මේ නානා විශ්ෙන් දුන හිත එක අරමුණක් එක්ක ඒකාග්‍ර වෙන ගතිය තේරෙනවා එතකොට යාට තේරෙනවා මම මෙතෙක් කල් ගත කරපු හම්බ කරපු ජීවිතෙත් මේ ජීවිතෙත් බලනකොට මේක කොච්චර අහිංසකද කියලා මේ ආශ්‍රව ධර්මයන්ට කතා කරලා බලනකොට කියන විදිහට මේ අහිංසකකම තමයි තේරෙනවා අපි මෙතෙක් කල් කෙරුවේ සූර කාපු එක. පරිසරයේ කෙලසපු එක. ෂටප් මායාවේ ප්‍රඥාවෙන් අපි අනුරවටපු එක. ඒකල කෙරුවේ ඉඳුරම් පිනවන එක. ආශ්‍රව වඩන එක, පව් උපදෝන එක, සංසාරෙ දික් කරන එක. නමුත් දැන් අපිට තියෙනවා ටික ටික ටික ටික සතිය කියන එක පිහිටනවා. වරින් වර වරින් වර අරමුණක හිත පිහිටීම නිසා මේ කාම ලෝකයටත් වැඩිය බොහොම හුදකලාවක්, බොහොම විවේක ගතියක්, කොම්පිටිච ගතියක් තියෙනවා. අන්තිම අහිංසකයි. කිසි කෙනෙකුට හුරගැමක් කරන්නෙත් නැහැ. උඹ බලයන් තෝවරපල කියන්නෙත් නැහැ. තමයි මේ ඇතුළතින්ම ලැබිච්ච මනුසාත්ව ප්‍රතිලාභය පුළුවන් තරම් මම දැන් මෙතන වර්තමානයේ ඉඳලා ලබනවනේ එයාට තේරෙනවා මම මෙතෙක් කල මේ ජයග්‍රහණ සඳහා ලාභ සත්කාර සඳහා මොන තරම් ටික ටික ටික ටික තේනවා ෂට වුණාද මායාවේ වුණාද වංචනික ධර්ම ක්‍රියාත්මක වුණාද කාට මොන දේ කරත් උගුරට රා බේත් බොන්න බැරි වගේ මේ පළවෙනි ධර්ම දෙක ආපු එකනට තේරෙන පටන් ගන්නවා තමන්ගේ තියෙන මායාව තමන්ගේ තියෙන ෂට ගතිය වංචනික ගතිය ඒ මොකද මේ යම් තැනකට ගිහිල්ලා සතිය තියෙනවනම් යම් තැනකට ගියාට පස්සේ සමාධියක හෝ ඒකාග්‍රතාවයේ තියෙනවනම් එතන ඉන්න පිරිස සහයක් තියෙනවා පුළුවන් තරම් උනන්දුවක් තියෙනවා අනේ මම අහිංසක වෙන්න ඕනේ මම මේ ෂටගති මායාවී ගති තණ්හා මාන දිටි අඩු කරන්න ඕනේ කියලා එතකොට ආධුනිකයට තේරෙනවා මෙතන පිරිස කහකොටා වැටෙන්නේ නැහැ තෝතෝ වරපල ගියා ගන්න, ආහුය ආහුද ගන්න. ඒගොල්ල බලන්නේ පුළුවන් තරම් මේ ආශ්‍රව ධර්ම ටික දුරු කර ගන්නයි. මේ පිළිස පෙරදිලා ඉන්නේ නමුත් උත්සාහය හොඳයි කියලා Tamanට තේරෙනවා නම් පහ නොවිච්ච ආශ්‍රව ධර්ම දකින්නවා මන් දැන්. දැක්කේ නැත්තම් මේ පරිසරේ ඉන්න බෑ මොකද මේ පිටිස උගන්නන්නේ මෙච්චරමයි කියලා තමයි තේරෙනවා නම් ඒ වගේම මේක තමයි අරිහත් මාර්ගය කියලා ප්‍රතිපදා කියලා තේරෙනවා නම් බුදුන්සේ සඳහන් කළා තියෙනවා සිව්පසය නොලැබුණත් අවශ්‍ය කරන චීවර පිණ්ඩපාත සීනාසන ගිලම්පස නොලැබුණත් මේ හතර ලැබෙනවා නම් පුළුවන් තරම් කාගෙන ඉඳී. ඒක තමයි එයාගේ තියෙන්න ඕන කරන මේ එල්ලේ ජීවිතයක. ඒ ජීවිතේ සමහර විටක ඒ සතිය උගන්නන්න නැත්නම් සතියක් ඉගෙනනවා. හැම වෙලාවෙම නැතුණාට වරින් වර වරින් වර Tamanට හිත ඒකාග්‍ර ගතියකුත් තියෙනවා. වරින් වර වරින් වර Tamanටම Tamanගේ අඩුපාඩු ටික මේ මේ දේ කළ යුතුයි කියන එකත් සීල වශයෙන් හෝ සමාධි වශයෙන් හෝ ප්‍රඥා වශයෙන් වැටහෙනවා. ඒසර Tamanට තේරෙනවා මේ නොගිය ගමනක් යනවා කියලා ඒක හොඳට සිව්පසයක් ලැබෙන. එහෙමනම් අතහරින්න නැතුව එතන ඉන්නේ කියලා කියනවා දිගින් දිගටම අත්ත නෑර මොකද මේක තමයි පතිරූප දේශි. මට හම්බෙච්ච තැන. ඉතින් ඒක මේ අල්ලපු ගෙදරින් යවුවට හරියන්නේ නැහැ. පොත්වල ගෙවුවට හරියන්නේ නැහැ. කේන්දර බැලුවට හරියන්නේ නැහැ. මේ සතියේ නැතුව සතියේ කියන පැත්තෙන් බලන්නේ නැතුව වෙන මොන චීනක් කන්නද බල්ලා වැළුවත් හරියන්නේ නැහැ. අනිත් එක ඒක ගිහිල්ලා සතිය පිටවන්න උත්සාහ නොකර තමන්ට පළවෙනි පන්ති අත්දැකීම ලැබෙන්නේ නැහැ. ඒ කාටක කොපි කරන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. තව කෙනෙක්ගෙන් කොපි කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට තියෙන සංසාරේ මොකද්ද කෙරේ කියලා. මෙතෙක් කල මේ මොකද්ද කරේ? මේ උපේරදී හම්බුණා. අපි මනධිකාරයේදී විචික දන්නේ නැත්නම් ඉල්ලකල යුතු දේ දන්නේ නැත්නම් ඒ මිනිස්සයා හරියෙන් දේ හරිය ඉල්ලන දේ ලැබෙනවා. හැබැයි වැඩියෙන්ම ලැබෙන්නේ අපාය තමයි. මොකද අපි දැන නොදැන කොයි වෙලාවෙත් පතන්නේ දුක. මිස් කය කියලා පතනවනම් භෞතික වස්තු පතනවනම් ඒ කියන්නේ දුකින් පහෙන් එකක්. ශරීරේනේ අපි මේ ආත්මය කියලා සලකගෙන ඒකට මේ හැප දෙන්නයි සුඛෝපභෝගී කරන්නයි ඔක්කොම කරන්නේ. ඉතින් ඒක ඉල්ලමිනට හම්බ වෙනවා. හම්බුනට පස්සේ ලද්දාපටන් දුක දැනෙනවා. පුළුවන්ද රැයක හරි දවාලක හරි යෝක නැහැ කියන්නේ. පුළුවන්ද අපේ දරුවෝ යොමු කරන්නේ ඔකට නෙවෙයි කියන්න කාට හරි. ලෝකේ ඉන්න තුනෙන් දෙකකට වැඩි රූප ප්‍රමාණෙදි කියන්නේ. රූප ප්‍රමාණ දිගේ ගිහිල්ලා සතිය පිහිටවපු එක්කෙනෙක් අත්දකලා තියෙනවනේ. කද්දාවත් කරන්න බෑ. ඒ නිසා අපිට මේ හම්බෙච්ච ප්‍රතිරූප දේස වාසය අපිට නම් වික්ෂු වික්ෂුනි ජීවිත ගත කරන්න පුළුවන්, උපාසක උපාසිකා ජීවිත ගත කරන්න පුළුවන්. ඕක මේ මේ ලෝකෙ වෙන්න කොහේ හරි හදන්න පුළුවන් කියලා හිතනවනම් එච්චර මුලාවක් නෑ ලෝකෙ. කද්දාවත් බෑ. ඒ බුරුම් පන්නේ ස්වාමීන් වහන්සේ ගා කලින් පටන් අරගත්ත ඔය බටේ රටවල් වලට ගිහිල්ලා බණ කියන්නේ. දැන් අවුරුදු 40කට වැඩි ඉඳලා. ඒ ශාන්ති කියනවා සංඝයාට යැපෙන්න බෑ මේ පත්‍රික උපදේශ වාසයක් නැතුව. ඔය ධර්ම දූතිසනා ගිය සංඝයා කරන විලෝපන ටික දන්නවනම් බොහොම අමාරුයි මහානකමක් කරගෙන ඉන්න. කරන්න බෑ. ඒ රටවල ගිහිලා සිල්පද රකින්න බෑ. ඉතින් ශිල්පද පාවා දීලා නම් ඕන විදිහකට ගත කරන්න පුළුවන්. ඒ නිසා ඒ ධර්ම දූතිය සඳහා යන්නේ ලංකාවෙන් හොඳ හයිය හත්ති තියෙන ලේඩ ආඩු භාෂා ශාස්ත්‍ර දන්න කට්ටිය. එක්ක ගෑණියක් ගන්න. එක්ක බිස්නස්. ආපහු වෙන්නේ නැහැ. ඒ නිසා අපි පුදන්නේ හොඳම ටික. පිටුවට පස්සේ එහෙ තියෙන ඕන තරම් කාමේ තියෙන ඕන තරම් වෛශ්‍ය වෘත්ති තියෙන ඕන තරම් සූදුව තියෙනවා. ඉතින් ගියාට පස්සේ හා මේකත් ලෝකයක් දහරමානිස් කියලා. ආයේ මේ පැත්ත බලන්නේ ඒ රටවල වල මේ තියෙන විදිහේ පින්නපාතයක් කියලා හිතනවාද කවදා හරි පාත්‍රෙකට අපේ කියලා. ඒ රටක ඉබා ඉන්දියාවට ගිහිල්ලා බලන්න හම්බෙයිද කියලා පාත්‍රයකට පින්නපාතයක් කරගෙන ගියොත්. අතනම අපි පුංචි කාලේ ලංකාවේ තිබුණෙත් නැහැ. පින්නපාතේ තිබුණේ නැහැ. ඉස්කෝලේ යන කාලේ මට මතකයි සුබෝදාරම හිටියේ ස්වාමීන් වහන්සේ අපි දන්නේ මොකද්ද කරන්නේ කියලා. පාත්‍ර ඉස්සරන් යන කහකුඩයක් අල්ලගෙන ඉතින් ඉස්කෝලේ ඇරලා අපි එන පුංචි කාලේ ඉස්කෝලේ එන වෙලාවට මේ ස්වාමීන් පින්න පාතයක්. දන්නේ කවුරක්වත් දන්නේ මේ කොහෙද යන්නේ කියලා. දැන් තමයි පින්න පාතයක්වත් තියෙන්නේ. ඒ නිසා මේ වගේ ප්‍රතිරූප දේශයක් හම්බ වෙලත් අපි මේ අනිකුත් කාමභෝගීන් වගේ මේ ගත කරන ජීවිත රටාව රුචර්ජු කණ්ඩික අපේ පෞරුෂත්වය දිහා බලනකොට ලැබිච්ච ප්‍රතිරූප දේශ වාසය දන්නේ නැතුව බටහිර සහ කාම ලෝකයා කරන දෙයට රටත් යවලා පොදු ජනතාවත් යවලා පොඩි උමුත් යවලා අධ්‍යාපනය දීලා ආර්ථිකයක් දීලා මේ කරගෙන යන වැඩේදී මට පුද්ගලිකව තනියම එකක් කියද හැකි. ඒ එහෙම තිබුණත් මුළු රටම ගිහිලා තියෙන්නේ මේ බටහිර අනුකරණයට. තනි කර කාමයට. සුද්ධ මිත්‍යා දෘෂ්ටිය. ඒ Tamanට ඕන සතිය පිටවන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන වටිනාම දේ මුළු ලෝකෙම පිටපොට ගියත් Tamanට ඕනේ නම් ඒ සතිය කියන්නේ තරම්ම බලවත් දෙයක්. ඉතින් හැබැයි ඒකට ඕනේ නැත්තම් ඒක දන්නේ නැත්නම් මේ ප්‍රතිරූපදේශ වාසයකට ඇවිල්ලා කළ යුතු උපරිම දේ මේකයි කියලා දන්නේ නැත්නම් අපිට හරියන හැම වැඩක්ම අපි අපායට ගෙනියනවා. අත ගහන ගහන ඕන එකක් හරියනවා එතකොට. නමුත් කාමේ වැඩෙනවා. තෘෂ්ණාව වැඩෙනවා. මාන්නේ වැඩෙනවා. දෘෂ්ටි වැඩෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට කොයි වෙලාවක හරි මට වචිනා බහුකාර ධර්මයෙන් තමයි හීනෙන් හරි කමන්නේ මම ඉපදිලා ඉන්නේ මේ පතිරූප දේශයක ඒ පතිරූප දේශයක සිට වැඩි යුතු සතර සතිපට්ඨානිය මගේ වැඩෙනවද කියන එක කල්පනා කරලා බලන්න මිත්‍රයෙක් යාළුවෙක් ඇහුදුරු පළාතක ඉන්නවද අපි දෙන්නා එක එකන හම්බෙච්චා මොනවද කතා කරන්න යන්න බලන්න තරුවචනාංශී සතිපට්ඨාන සූත්‍ර දේශනා කරේ කල්මාශ්‍රමති ගමේ කුරු රටේ ඒ කුරුර කල්මාශ ධම්ම ග්‍රාමය සර්වඥාන්සේ තේරුම් කරගන්න, තොකර ගන්න හේතුව පෙන්වන අටුවාචාර්ය වහන්සේලා ඒක සමහර විවේචනය කරනවා. ඒකදී කියලා තියෙනවා සර්වඥාන්සේ යන්නේ ඉස්සරළම ඒ කුරුරට මිනිස්සු බොහෝම ඥානවන්තයි. ඒ මිනිස්සු Tamanට උපකාරක ධර්ම මොකක්ද කියලා යම් ප්‍රමාණයකට සලකන જાතියක්. ඒ නිසා දෙන්නෙක් මග යනකොට හම්බුනොත් ඒ දෙන්න මේ ඩොලරකේ ගාණ කීයද ඌව නෙවෙයි උඹ වඩන කම තහන මොකද්ද කියලා. ඒක කරගෙන මම වඩන්නේ අසුබේ කියලා. අනිත් එක්කන කියනවා මම අට්ටිකේ වඩන්න කියලා ඉච්චරලු කතාව. දැක්කට පස්සේ කතා කරන්නේ ඔය දැන් අපි කතා කරන වල්පල් නෙවෙයි. තමුන් අම්මා මොකද්ද වඩන කර්මස්ථානේ මම නම් කරන්නේ දුවේ මම අට්ටිකේ වඩනවා හොඳයි. උඹ මොකද කරන්නේ දුවේ මම මේ මේ අසුබේ වඩනවා. ඒ තරමට මේ මිනිසුන්ගේ අදහස තිබිලා තියෙන්නේ ඒකලු සරුවචනාංශයේ කුරු රටට කල්මාශ ධම්ම කියන ගමට ගිහිල්ලා මේ සත්‍යපට්ඨාන සූත්‍ර දේශනා කරේ මොකද මේ මිනිස්සු තමන්ගේ අර්ථය සලකා ගන්න තරම් මේ මිනිස්සුන්ට යම් ප්‍රමාණයක පෙළඹිල්ලක් තියෙනවා. එහෙම නැති තැනට ගිහිල්ලා මේ වටිනා සත්‍යපට්ඨානය දේශනා කරනවා කියලා කියන්නේ මුණින් නම්පු කලයකට වතුරක් කරනවා වගේ. ඒක ඒක ටික ඔප්නම් වන්ට අටුවචන් වහන්සේ සඳහන් කරනවා. භික්ෂුණී ආරාමයේ තිබිලා තියෙනවා ඒකේ කතා කරන්න පුළුවන් ගිරවෙක් හදලා තියෙනවා. ඒක ගොඩක් කලාවට කූඩුවේ දාගෙනලු හදාන්නේ. උට නම දුන්නලු බුද්ධ රක්කිත කියලා. දවසක් මේක නාලා අතල්ල දැම්මා. යන්නේ නැතුළු භික්ෂුන් වහන්සේලාත් එක්ක මෙහිනන්සලත් බොහොම සතුටින් ඉන්නවා. මේක ඉස්සරහා මකරතොරණි වහගෙන ඉන්න වෙලාවට කුරුළු ගොයෙක් ඇවිල්ලා ගහගෙන ගියා. ගහගෙන යන්නේ දැන් භික්ෂුණී ආරාමයේ උඩින්. ඉතින් මෙහිනන්සලා කෑ ගහන්න පටන් අරගත්තලු මේ අපේ බුද්ධ රක්කිත මේ කුරුළු ගොයෙක් කරන් යනවා කියලා. කෑ ගහන කෑ ගැහිල්ලට මේ කුරුළු ගොයා කලබල වෙලා ගිරව දාලා ගියා. ගිරවිලා දැන් මුගේ අර පහුරු ඇදිලා තුවාල වෙලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ගෙනිලා වතුර පොවලා ආයෙත් සුපස්ථාන කරලා ඇහවලු මේ බුද්ධ රක්කිත උඹට ඒ කුරුළු ගෝය අරගෙන යනකොට බය හිතුණාද කියලා. ඊට පස්සේ අවලු මොන සීකරේ කිව්වා. ඌ කිව්වලු අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කී කමම කී කියලා. ගිරවත් කලබලයක් ආපු වෙලාවේ කියලානේ දැන් අපි කියන්නේ මොනවාරි කලබලයක් වෙච්චා අම්මා මතක් කරලා බලන්න එකද සිංහලයාගේ ඒ වෙනුවේ අට්ටි අට්ටි අට්ටි අට්ටි කිය. කොච්චර පුහුණු කරන්න ඕනද බලන්න කලබලෙකදී Tamanට වඩන කර්මස්ථානෙ හිත යන්නේ. අපි හිතන්නේ අද දෙන්නේ තුනේ එක ලියන්න උත්සාහ කළා තිබුණා. කර්මස්ථානේ වඩ වඩා ඉන්නකොට අපි හිත සද්දයකට ඇදිලා යනවා. වේදනාවකට ඇදිලා යනවා. හිතවිල්ලට ඇදලා යනවා. ඉතින් ගිය ගමන්දි අපිට හරි පශ්චාත්තාපයක් කරන මෙච්චර දුර ඇවිල්ලා මෙච්චර අටතිල් දක්කන මෙච්චර සුදුර දිනකන මෙච්චර සිල්ලුතුන් මැදගෙන හිටියත් මේ කඩප්පුලේ හිස පිට යනවායි කියලා. කොච්චර දෝ අපේ හිත අපට සාප කරනවනේ. නමුත් ඒ සාපේ පැත්තක තියේදී මට මෙතන ඉඳගෙන මේ සද්දේ ඇහෙන ගමන් මට නැවතත් ආනාපානට යන්න පුළුවන්ද කියලා Tamanටම වැටහෙනවා නම් මොන්න තරම් වාසනාවක්ද කියලා හිතන්න. කලබලයක් වෙච්ච වෙලාවට Tamanට සිහිපත් වෙන Taman වඩපු කර්මස්ථානේ නා. එහෙම නැත්නම් මේ සද්ද වේදනා හිතවිලි තියෙනවා මම ඉඳගෙන ඉන්න මාට දැනගන්න පුළුවන්ද කියලා Tamanගේ ආරක්ෂක භූමිය නික්ලේශී තන නිර්මල තන කලබලදී සිහිපත් වෙනවා නම් ඒක තමයි කියන්නේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරය. ඒකට අපිට කවුරුත් එක තරහක්වත්, දක්කුමක්වත් නැහැ. කලබලයකදී අම මතක් කරලා බනින්න ඕනකමකුත් නැහැ. Tamanda අරමුණ සිහිපත් කරන තරම් භාවනා කරන්න කොච්චර භාවනා කරන්න වෙයිද? කලබලයකදී හිත පිටි ගිය වෙලාවකදී හිත නරක කරගන්න නැතුව පුළුවන් ද බලන්න පුළුවන් නම් මම මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න මට පුළුවන්. මම හිතගෙන නෙවෙයි කියලා දැනගන්න පුළුවන්. එහෙනම් මගේ හිතෙන් ආනාපානට ගන්න පුළුවන් කියලා දැනගන්න පුළුවන් නම් ඒක තමයි බුද්ධ රක්ෂිත කරලා තියෙන්නේ. කුරුළු ගෝය අරගෙන යනකොට උනත් එයාට බයක් මොකක්වත් ඇවිල්ලා නැහැ මේ ගිරවට. එයා අටි අටි අටි අටි කියලා කරගෙන ගිය කර්මස්ථානයේ සීපත් කරලා තියෙනවා. ඉතින් අපි එහෙම දෙයක් මැරෙන්න ඉස්සලා ලෙඩ වෙන්න ඉස්සලා වයස යන ඉස්සලා සීපත් කරගත්තේ නැත්නම් මොකද්ද අපි මේ අතිරූප දේශයක වාතයක ඉපදිලා එකතු කරගෙන තියෙනවා. අපි මෙච්චර පොත් ගාණක් කියලා දෙනවා මෙච්චර ගාණක් බැංකු බින්දු මෙච්චර ගාණක් තියෙන සල්ලි ගාණක් බැංකුවේ තියෙන මෙච්චර දරුවෝ ගාණක් වදලා තිනවා කියලා කිව්වට ඔය එක එකක්වත් වෙනවද මරණ මොහොත දක්වා අපිත් එක බෙදා හදා ගන්න. ඊට බොහොම කල්ැතු ඕගොල්ලෝ හැරලා යනවා. එක එකක්වත් නැහැ. ඒ නිගමට හරි හිතන්න දැන් අපි ආස කරන අපි හදාගත්ත ගේ අපි හදාගත්ත දරුවා මේ වතු පිටි ඔක්කොම තියේදී මැරිලා ඉවරලා රීඩින් ඇවිල්ලා කතා කරන්න බලන දරුවෙකුට ඕගොල්ලෝ මුවතලියක දාලා ගහලා පොරොප්පයක් හතුරු කරදිවලලෙන් ඈතට විසි කරනවා මේ මල පෙරිත කිදිට ඇවිල්ලා කියනවා ඉන්නකන් තමයි යෝ දෙනිහස ඉඹින්නේ ආලිය පාලංගන කරන ඔක්කොම ඉන්නකන් තමයි බැරි වෙලා හරි පෙරණට පස්සේ ගෙදර එන්න බලන්නේ කට්ටඩිය රටේ තියෙන සේරම ගෙනල්ලා අරක ඇදලා බෝතලයක දාලා පොරොප්පයක් ගහලා කරදිවල හතින් ගිල්ල හැතර විසිකෝ ඉන්න ගන්නම් අම්මේ මගේ අම්මා මගේ තාත්තා කියන සිප වෙලඳ ගන්න මොකටවත් වෙලා ආපෙට මරුණාට පස්සේ ඒකේ කණ්ඩන වචන ටික පොඩ්ඩක් අහගෙන ඉන්න බෑනේ Tamanට කොච්චර පාඩු නැද්ද ඒ තරමට අඬන කී කියන්නේ කීය කියා අඬන්නේ අනේ ඔබ ඉන්නකොට මට අරක දුන්නා මේක දුන්නා දැන් කවුද මාව බලන්නේ අයියෝ අර මැරිච්ච කාට එතකොටයි තේරෙන්නේ මම මාව ආශ්‍රය කරලා තියෙන්නේ මොකටද කියලා ඒ නිසා අපි මේ නටන නාඩගම් වල බහූපකාර තත්වයේ තේරෙන්නේ මරණයෙන් එහා පැත්තේ ඉඳලා ජීවිතේ බලන කෙනාට විතරයි මෙහෙන් ඉඳලා මරණය පැත්ත බලනකොට මේක අරින් භයානක දෙයක් එimhe අම්බ කරපු තේරෙම ඉවරයිනේ. නමුත් බුදුජානනාංශ අපිට උගන්වනවා මරණය පැත්තේ ඉඳලා ජීවිතේ පොඩ්ඩක් බලපන් මොකක්ද මේ නටන නාඩගම කියලා. මරණය කියලා පස්සේ බෙරේ පළුවකුත් නැහැ නටපු තොවිලකුත් නැහැ. ඒ මොකද ඉන්නකම් භාවනා කරන්නවත් වෙලාවක් නැහැ. වැඩ. පැය දවසේ පැය 24 අහන ස්වාමීන් වහන්සේ මේ දවසට පැය කොච්චර භාවනා කරන්න ඕනද කියලා බෙදලා යන්න කිට්ට වෙලා. ඒ කියන්නේ දවසට කොච්චර පව් කරගන්න ඕනද කියලා. ඒක ලහන පැය දෙකක් භාවනා කරොත් ඇද්ද ස්වාමීන් වහන්සේ. ඉතින් මම අහනවා පැය 22ක් පව් කරගත්තාම ඇතිනම් පැය 22 ඉතින් පැය දෙකක් භාවනා කරම ඇති. අපි සතියේ පිහිටන්නේ නැති හැම වෙලාවෙම කෙලින්ම කර්ම රැස් කරනවා. ඉතින් සතිය වැඩි කරන්න ඕනේ වෙලාව කොච්චරද කියලා ඇහුවොත් මම දෙන්නේ පැය 24කුත් විනාඩි 5ක් විතර සතියක් වෙන්න කියනවා දවසකට. ඒත් මදි. අපි ඒ තරම් අව탁සීරු කරනවා අපිට මේ බහුකාර්ය ධර්මයේ මේ පිංබිමක ඉපතිලා මේ වැස්ස වහිනා වගේ ධර්මයේ වැටෙද්දී අපි භාජනේ ගේ ඇතුලෙන් තියාගෙන ඉන්නවා. ඒකල කියන වතුර නැහැ කියලා. පුරි පන්සාංශ කියනවා නිතරම ධර්ම වරුසාව වහිනවා. ඉතින් වාදනේ ගිය ඇතුළේ තියාගෙන මනුස්සයාට ඒ වර්ෂාවෙන් පොරොදෙන්නේ නැහැ. ඒ නැත්තම් කටපොංචි බඩ ලොකු වාදනයක් කිලේ සිබ්බට පිරෙන්නේ නැහැ. කට ලොකු බඩ පුංචි වාදනයක් තිබ්බොත් ඉක්මනට පිරෙන ප්‍රමාණය අඩුයි. ඒකල කියන නිකමට හිතන්නේ කියලා පල්ල හිල් වෙච්ච වාදනයක් තිබ්බොත් වැස වෙලාට නම් පිටලා තියෙනවා. පහලි වෙච්ච ගමන් යනවා. මේ බව දැනගෙන කලකිනි බුදු කෙනෙකුන් ලෝ උපදින්නේ දුක කෙනිමිනිසත් බව ලැබගන්නේ කියලා මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ මේ ලැබිච්ච manussත් ලාභේ ලැබිච්ච මේ ප්‍රතිરૂප දේශය තේරුම් අරගත්ත පිරිස කොච්චරද කියලා පොඩ්ඩක් අසුරු කරලා බලන්න ඇස් දෙක අරගෙන ජීවත් වෙනකොට ඒක කවදාකවත් බෑ Taman ඇස් දෙක අරගන්න නැතුව අපි මේ දෙකල් හිටියේ එතනනේ අපි මේ සතිය කියනක දැනගන්න ඉස්සෙල්ලා අපිත් අන්දයි ඒසර අපිට තේරෙන්නේ නැහැ ඇස් තියෙන කදන්නෙත් නැහැ නැති කදන්නෙත් නැහැ. ඇස් ඇරුණාට පස්සේ තමයි තේරෙන්නේ මේ ලෝකේ කොහෙද යන්නේ කියලා. ඒ වප්ප ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පසක මහණුන් අතර දෙවෙනි ස්වාමීන් වහන්සේ ඉතින් ඊට දන්නා බුදුරජාණන් වහන්සේ තමන් කිට බණ කියන්නේ එනකොට කොච්චරක් බුදුහමර විරුද්ධව කතා කරාද කියලා. ඔය ශ්‍රමණයාට උපස්ථායකෝන්ලා අපි හොයාගෙන ඉන්නේ අපි වට සලකන්න ඕනේ නැහැ. ඔන්න වතුර ටිකක් තියෙනවා රාජ්‍ය වංශේ නිසා ඕන්න කකුල් දෙක හොඳට වාඩි වෙච්චාවයි අපි ආසන පනවන්න ඕනේ කියලා කතිකා කරගත්තනේ. මැසි බුදුජානනාචේ උපක්‍රම යොදලා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඊදවසේ වප්ප ස්වාමීන් වහන්සේ එක එක නැගී කරන් නිවන් දැකලා පස්සේ වප්ප ස්වාමීන් වහන්සේ චරිතාපදානයේ තමන්ගේ චරිතය අනිත් අයට පස්සේ එන කයට දැන ගැනීම සඳහා සදාහන් කරනකොට උන්වහන්සේ කියනවා පස්සති පස් පස්සෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ විපස්සති නපස්සන්තං නපස්සන්ති පස්සන්තෝපි නපස්සති කියන ඇසැත්තෝ අනික්කැත්තෝ ඇසැත්තෝ දකිත් අනික්කැස් නැත්තෝ දකිත් ඇස් නැත්තා අනික්කැත්තස් ඇසැත්තෝ නොදකිත් ඇස් නැත්තෝත් නොදකිත් නිසා කවදද මේ හැපෑදෙන එදාට පේනවා අරූට හැපේනවා මූට හැපෙන්නේ නැහැ කියලා. නමුත් අපේ ඇහැරලා නැත්තම් අනික් බාහිරින් මිසුන් දැස්පේන බවක්වත් අපිට තේරුම් ගන්න විදියක් නැහැ. ඉතින් ඒ මේ ධර්මයට සල්ලං වෙනවයි කියලා කියන්නේ ප්‍රතිපදාවට බැස්සයි කියලා කියන්නේ ඒ සතර සතිපට්ඨානිය අපි කොච්චරක් වඩලා තියෙනවද කියන එක. ඉතින් ඒ නිසා අපි තාම ඒක ගැන අහලවත් නැත්තම් අපිට හිත යොදලවත් නැත්තම් ඉතින් අපිට ලැබිච්ච අචරූපදේශයක් අපිට පිහිටලා නැහැ. අපිට පිට නැහැ. එහෙම නැත්නම් කියනවා නම් ඒකට සමාදම් වෙලා නැහැ. ඊ අවුරුදු 26 වයසේදී මම ගිය වෙලාවක මට ඇතිවිච්ච වාදකදී මේ විදේශීය ස්වාමීන් වහන්සේ නමක් ඇහුවා. ඊ මම අනිවාර්යයෙන්ම කියාගත්තම මේ උප්පත්ති බෞද්ධයේ කම්මප්පච්චල බෞද්ධ කියලා. එතකොට ඇහුවා මගෙන් මේ සතිය කියන එක දන්නවද කියලා. දන්නේ. ඉතින් මං කිව්ව මොකද්ද ඒකේ සම්බන්ධය? බුද්ධ ධර්ම එකක් මේ සතිය එකක්. ඊට පස්සේ කො උඹලා මේ බුද්ධ ධර්ම කාර්යෝ අයිතිවාසිකම කියනවා රටට ලෝකෙට බුද්ධ ධර්මයේ ධර්මන්ති විපතනයි කියලා කියනවා. බුදුරජාණන්සේගේ මූලික ඉගැන්වීමවත් දන්නේ නැහැ. ඉතින් මං කිව්ව බුදුරජාණන්සේගේ මූලික ඉගැන්වීම සතිය නෙවෙයි. බුදුහාමගේ මූලික ඉගැන්වීම මේ පටිච්ච සමුප්පාදේ කෙලෙසින් සීල සමාධි ප්‍රඥා ඕවා මිසක කවුද කියන්නේ සතිය කියන්නේ. ඉතින් ඒ ශාංශර සාකච්ඡා තුනක් හතරක් තියන්න සිද්ධ වෙනවා. උඹ වගේ අමනියෙකුට යකෝ මොනවද කියලා දිලිසි වැඩක් තියනවාද? බුදුරජාණන්සේගේ ඉගැන්වීමේ පළවෙනිම දේ, වැදගත්ම දේ සතිය කියලාවත් දන්නේ නැතුව උඹලා කෑ ගහනවා බුද්ධහංකාරකේ. මට මේක පිළිබඳ සෑහෙන සැකයක් තිබ්බා. ඇත්තටම බුදුරජාණන්සේගේ ඉගැන්වීමේ මූලික දේ සතියද කියලා. ඒ ප්‍රශ්නේ මම අහුවේ නෑ. නමුත් ඒ බුරුමේ ඉන්න වෙලාවේදී ඒ බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරා බුදුජානනාංශිකේ සම්පූර්ණ ඉගැන්වීම එක වචනයකට ගන්න පුළුවන් නම් අප්‍රමාද කියන වචනය තමයි දාන්න පුළුවන් ඉන්නේ ඒක තමයි සතිය කියන්නේ මුළු බුද්ධ ආගමේ තියෙන 84000ක් ධර්මස්කන්ධයේම තනි වචනෙන් අහනවා නම් ඒකට කියන තියෙන අප්‍රමාදේ කියලා ඒකයි බුදුජානනාංශි පිරුණම් පාඩ වෙලාවේදී අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත වය ධම්මා සංඛාරා කියලා කිව්වේ ආමානිනී අප්‍රමාදීව සම්පාදනය කරව. සංස්කාර ධර්මෝ වැවෙන සුළුයි කියලා. මේ අප්‍රමාද වචනය දාන්නේ නැතුව නැත්නම් ඒක පිටින් නැතුව ඒක කටපාඩම් කරගන්න නැතුව අර්ථකථනය දාන්න නැතුව ඒකට ජීවත් වෙන්නේ නැතුව අපි බෞද්ධයෝ කියන හදනවයි කියලා කියන්නේ අපිට මේ මාළුවෙක් වතුර මොනවද කියලා අහනවා. උ ඉපදිලා තියෙන වතුර මොනවද දන්නේ දැන් හරි බලන්න දැන් ඔය මං කියන්නේ 79 80 මේ වෙනකොටවත් මේ බුද්ධ ධර්මයේ තියෙන ප්‍රධානම ඉගැන්වීම අප්‍රමාදයයි සතිය පිහිටීමයි ඒක මේ පොතේ තියෙන එක නෙමෙයි කලියුත්තක් කියන එක බණකටවත් ඇහෙනවද කියලා අද විතර බණ කියන ලෝකයක් තිබිලා තියෙනවද මුළු මුළු සිංහල ඉතිහාසය කවදාකවත් හන්දියක් හන්දියක් ගානේ බණ හැම channel එකෙම බණ හැම රේඩියෝ එකෙම බණ හැම පත්‍රයෙන් බණ කොයි වෙලාවද මේකට ආමන්ත්‍රණය කරන්නේ කියලා. මේ දසුත්තර සූත්‍රයේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මොකද්ද මහණෙනි සහෝදරවරුනි බහූපකාර එක ධර්මයේ මොකද්ද කියලා. තමි ඒකෝ ධම්මෝ බහුකාරෝ අප්‍රමාදෝ. ඒ බොරුම් ස්වාමීන් වහන්සේ ඒ බණපදයේ තමයි අපිට කියලා දීලා තියෙන්නේ. අප්‍රමාදය යම් කිසි කෙනෙක් වඩනවා නම් ජීවිත සාසනයෙන් වැඩෙනවා. ඒ ඔය කියන විදිහේ සතිය තමයි ඒ කියන්නේ. එතකොට සති සමාධිය වැඩෙනවා කෙලස් කැපෙනවා ඒ විතරක් නෙවෙයි අරියත් මාර්ගයටපත් වෙනවා ඉතින් ඒක නිසා එවැනි ධර්මයක් මේ භාවනා කරන පිරිසකට මතක කියලා දුන්නේ නැත්නම් ඒගොල්ලෝ මෙහි ඉඳගෙනත් කල්පනා කරනවා නැත්නම් මේ සිල් අරගෙනත් කල්පනා කරනවා මේට වැඩිය කොච්චර හොඳ රුවන්වැලි සෑයට ගිහිල්ලා 84000ක් සමම්මච්චම් පිච්චමල් පූජා කරනවා කොච්චර හොඳ කියලා අනිවාර්යයෙන්ම කල්පනා කරනවා මොකද එතකොට ලොකු ගෝධාව තියෙනවනේ හඩු ගඳ තියෙනවනේ ඒක තමයි පින කියලා අල්ලගෙන තියෙන්නේ ඉතින් කිව්වොත් මේට වැඩිය ගොඩාක් වටනම එක චිත්තක්ෂණයක් සතිමත් වෙනවා කියලා මං හිතන්නේ ජීවිතයක් පුරා බණ කිව්වත් ඒක හේතු කරන්න පුළුවන් වෙයි කියලා ඒක මොකද අපි බහුකාර්ය ධර්මිය දන්නේ. අපි මේ රැල්ලට අහුවෙලා රැළත් එක්ක යන ගමනේ යනවා නිසා. ඒ වුණත් මම අර ඉස්සල්ලාම කර ප්‍රකාශ නැවත කියනවා එක්කෙනෙක් සාධිෂ්ඨාන කරගත්තොත් මුළු ලෝකෙම අබෞද්ධ වෙන්න කියනකො බෞද්ධ ලෝකේ කියනකො ඔක්කොමලා කරන්නේ ඔය මේ ජනප්‍රිය බුද්ධ ආගම. එක්කෙනෙක් හිතාගත්තොත් මේ මුළු ජීවිතේම වටිනාම දේ මෙවැනි මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා චින සම්පත්තිය ලැබෙන මේ සත්‍යමත් වෙන එක කියලා ඒ මනුස්සයාගේ ප්‍රයත්නය කඩන්න පුළුවන් යක්ෂයෙක් මාරයෙක් ප්‍රේතෙක් කෙලෙසක් ඇත්තෙම නැහැ. එනිසා මේ 109 වෙනි වැඩමුළුව යනකම් එකම පණිවිඩය නිස්සනවනේ දෙන්නේ. වෙන්න මොකක්වත් කියන්නේ. ඔල මොන જાතියෙන් මෙතෙන් ආවත් අපි එකයි මතක් කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මතක් කරන්නේ සතියෙමයි අප්‍රමාදෙමයි. මේ 108ක් 109ක් වැඩමුළු කරලා එක්කෙනෙක් මේක අල්ලගත්තා නම් මුළු නිස්සනවනේම ප්‍රතිපත්තිය සාර්ථකයි. මේක තොගේට හරින වැඩක් නෙවෙයි. මේක එක්කනයි දෙන්න යන්තම් අල්ලගන්නේ. ඒ නිසා ඒකට ඒ වගේ ගැඹුරු ධර්මයක් මේක හේතු ගණ ගන්න අමාරු ධර්මයක් පිළිගන්න කැමැති ධර්මයක් ඒකට මහන්සි වෙනකොට 100 සැරයක් මහන්සි උනායි කියලා වෙහෙස වෙන්න එපයි කියලා. 101 වෙනි සැරයටත් මහන්සි වෙන්න කියලා. 102 වෙනි සැරයටත් මහන්සි වෙන්න කියලා කියනවා. සමහරු අල්ලනවා. ඒ අල්ලන මිනිස්සයා උප්පත්තියෙන් බෞද්ධයද නැද්ද කියන එක නම් කිසිසේත්ම වැදගත් නෑ මගේ අත්දැකීම හැටියට. තමන්ගේ අර්ථ කුච්චේ සලකන කතෝලික මිනිස්සු ඉන්න ඕන තරම් මේක අල්ලනවා. මුස්ලිම් මිනිස්සු ඉන්න මේක අල්ලනවා. අමාරුම කෙනා තමයි බෞද්ධයා. මේක තේරුම් කරලා දෙන්න අමාරුම කෙනා බෞද්ධය තරම්ම ඔලුව කුරුවල් කරගෙන ඉන්නේ. මේ බුද්ධ ධර්ම කියලා මොකද්ද අල්ලගෙන ඒක පිළිලා තියෙන තාක්කල් මේ වාජනේ මොනවක්වත් දාන්න බෑ. එහෙම නැත්නම් මේ කලෙ මුලින් යමු. තවත් එකක් කිය හැකි ඉතින් ඉවර කරන්න ඉස්සෙල්ලා තරහ වෙනවා වගේනකොටමයිත් ඒක. ඒ තා පොඩි ළමයා ටක් ගාලා අල්ලනවා. අවුරුදු 8 6 14 මේ වගේ පිරිසක් කියලා ඇල්ලුවා නම් මේ නාකි පිරිසකට බණ කියනට වැඩිය හරීම ප්‍රයෝජනයි පොඩි එකෙක් අල්ල ගන්නවා. අල්ලන්න අමාරු. ඒක නාගේ අවු වෙනවා ටක් ගාලා දැල් දාපුවා. මොකද ගෙවල් වහිනවනේ මේ දවස්වල ගෙවල් වල තේ මේ නිසා කට්ටිය එනවා භාවනාව. පොඩි උන් අල්ලන්න බෑ. හැබැයි අහලන හරියට කියලා දුන්නොත් උන් අහන ප්‍රශ්න දෙකකින් තේරෙනවා කොච්චර අල්ලගෙන ඉන්නවද අත්තම කෙනෙක් මට ලියවිලා තිබුණා ජෝගේ වැඩකට දක්සා ස්වාමීන් වහන්සේම අවුරුදු 6යි මාස 6යි නේ අවුරුදු 6 මාසයයි අවුරුදු 6 මාස තුනේ මුණුපුරලා දෙන්නේ ළඟ තියාන ඉඳලා ඒගොල්ලන්ට ගානක් ගෙවලා මෛත්‍රික විනාඩි 10ක් භාවනා කරන්න ඕනේ කියලා දවසම කතන්දර කියලා දෙනවා. දවස් 10 භාවනා කරාලු. දවසට විනාඩි 10යි. වැඩ කරගෙන ඉන්න ගමන් මෙයාට කියනවා මොනවක්වත් නැහැ සතියෙන් ඉන්නයි තියෙන්නේ කියලා. එකල මේ කහනවලු මේ මම වෙමි කියන එක කොහෙන්ද තමයි එන්නේ කියලා. යහරම් අත්තම මයිලියලා තියෙන ස්වාංශ අපිට කවදාවත් භාවනා කරනකොට මේක මතුවෙන ප්‍රශ්නයක් නෙමෙයි ඒගොල්ලෝ අත්තමට නම් පුතේ තේරෙන්නේ නැහැ. ඔයාගේ ප්‍රශ්නේ මම මේ මම වෙමි. අනික් ළමයා කියනවලු කොතනක හරි නංගි ඇහ කන දිවනාසෙ තිබුණොත් විතරයි මම මම කියන කෙන්නේ නැත්තම් වල ඉන්නේ නැහැ කියලා. යානිත් ඉගෙන ගන්න. එහෙනම් ඔයාට වැරදිලා හතර මහා ධාතුන් තියෙනනට විතරයි මම යන්නේ කිව්වා. කියලා කියනවා ස්වාමීන් වහන්සේ මුන් කොයි ලෝකෝලින් අටවගෙන ඇවිල්ලා මේක කියනවාද කියලා කියන්න බෑ. ඒ නිසා මේ කුරුවල් වෙච්ච නැති මනසක් ඉන්න කෙනාට මේ සතිය කියලා කියන මොකද්ද කියලා දුන්නොත් ඒක හොන්දටම ඔලුවට පොල් දෙන්න හොවගේ තේරෙනවා. මේ බණ වලින් සහ මේ භාවනාවෙන් අපි කරන්නේ මේ කුරුවල් වෙච්ච මොළවල තියෙන අර කාරම් කරණය. අයින් කරන්නම බෑ. අර ගිනාවු පරණ මත ඔළුවේ තියාගෙන මේ සති ඔච්චර වැදගත්ද අප්‍රමාද ඔච්චර වැදගත්ද ඔච්චරම බහුකාරද ඕකන වැඩි යුතු නම් ඇයි මේ ලෝක ජනතාව මේ 99.999 ඩොලර් වඩන්න කියලා කියන්නේ ඇයි රුපියල් වඩන්න කියන්නේ ඇයි එන අපිට දෙවල දෙලා තියෙන උන්දලට දෙලා තියෙන කවුද කියන්නේ සතිය වඩන්න කියන්නේ නිසා අපි අනිවාර්යයෙන්ම පරදින පක්ෂයට යනවා සත්‍ය පිටීම බහුකාර්ය ධර්මයක් කියනවා. ඊපාට ඉස්සෙල්ලා දැර එනකොට පුරුම සාංශ හම්බුනාට පස්සේ කියනවා අන්නේ අඩු පන්තියට හම්බ වෙච්ච එකම වාසනාවක් අපි අපි ඉන්නේ ඔක්කොම තරපන් සතිය වඩපන් කියන අර සුළුතරේ අන්නේ සුළුතරේට අහු වෙච්ච එකම ලොකු වාසනාවක් මොකද රැල්ලත් එක ගියොත් අනිවාර්යයෙන්ම අපායි. ඒක නිසා මේ ළඟ වාඩි වෙලා ඉන්න මේ ධර්ම පිළිගත්ත නැත්නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ළඟ වාඩිලා ඉන්නකොට සතිය පිහිටියදන්ද කියන ප්‍රශ්නකුත් නැහැ. Taman කල්පනා කරනවා මේ හම්බෙච්ච වටින අවස්ථාවේ මම මොකද කරන්න ඕනේ කියලා. නැත්නම් පචරූපදේශය ලැබිච්ච බව දැනගෙන දැනගන්න එකක් විශාල ජයග්‍රහණයක්. එහෙමනම් අපි මේ බටහිර දේවල් වලට ඔච්චර පිටිපස්සේ යන එකක් නැහැ. එහෙනම් මේ අනුන්දින සහතික පිළිගන්න එකක් නැහැ. අනුන්දින සම්මාන පිළිගන්න ඕන සම්මාන සහතික දෙන ඔක්කොම අමනියෝ. එක එකක් දැනගෙන නෙවෙයි දෙන්නේ. උන්ට සහතික ලබා ගන්න ඕන නිසා අනුන්ට සහතික දීලා උන් නම්බු කලා ගන්න හදනවා. බුදුරජාණන් වහන්සේ මේ දැන් ඉන්න පට්ටන්තර තියෙන හාමුදුරු වගේ ලියන්න ගත්තොත් මේ ත්‍රිපිටක ධාරී උබේ විහාරාධිපති කියලා වට්ටම් ලියන්න කියන කොච්චර ලියන්නේ. බුදුහාමුදුරන්ට දෙන්න ගියා නම් විචිත්‍ර ධර්ම කතික අහවල් පට්ටම තියෙන උබේ විහාරාධිපති කියලා ෆුල් ස්කප් කොලේක ලියලිවර කරන්න නිකම්ම ලියන්නේ බුදුන් එච්චරයි. දැන් ඉන්න ආමතුගෙන නම ලියන්න පට්ටම ලියන්න දිගමන. බුදුහාමුදුරට නම්බු නාම දෙන්න මිනිහෙක් ඉන්නද බණ්ඩ ලෝකයේද? බුදුන්ට බුදුන්ට වැඩිය මේ මේ නම්බු දෙන්න ඕන කියලා හිතන්න පුළුවන් කෙනෙක්. කෝ අපි ඒවට සලකන ඉච්චරයි මම මේ අහන්නේ ඒ නිසා අපිට කරන්න තියෙන අහිංසක වැඩක් මේ ප්‍රතිරූප දේශක වාසය වෙනවයි කියලා කියනවනම් මේ මං ඉපදිලා තියෙන පිම්බිම කියලා දන්නවනම් හොඳට මතක තියාගන්න මේ මම දැන් මෙතන කියන සිහිය එළඹ සිටීම හරියන්නේ කොතනද එතන පිම්බිම. කොතනක හෝ Tamanට මේ සතිය අඳුර ගන්න පුළුවන් වුණා නම් කොතනක හෝ මේ සතිය වර්ණගා ගන්න පුළුවන් වුණා නම් කොතනක හෝ මේ Tamanට මේ සතිය පිහිටව ගන්න පුළුවන් වුණා නම් ඒක තමයි අපේ පිම්බිම. ඒ නිසා බුදුජානකසේ සඳහන් කළ තියෙන යම් තැනක යම් ගුරු රේඛමල මේක ඉස්සරහට අපිට කතා කරන්න වෙනවා ඒ ගුරුවරයා හම්බුනාට පස්සේ උඹට සතිය පිහිටනවා, කෙලස් කැපෙනවා, සමාධිය එනවා, නිවන් මාර්ගයටපත් වෙනවා කියලා දැනෙනවනම් අපි ඉස්සලා කතා කරේ දේශී ගැන දැන් මේ කතා කරන පුද්ගලයෙක් ගැන එතන සිව්පසේ නැති වුණත් පුළුන්තරන් යපිලා හිටපන්. එච්චර අපිට පෙන්න තියෙන්නේ. නමුත් යම් තැනක ඒ පුද්ගලයාට සිවුර පින්නපාත සේනාසන ඔක්කොම දෙනවා. හැබැයි ඒ පුද්ගලයාත් එක්ක ඉන්නකොට සතිය වැඩෙන්නේ නැහැ. කෙලස් කැපෙන්නේ නැහැ. සමාධියක් ඉන්නේ. එහෙම නැත්නම් අරයත් මාර්ගයට හිටු කරන්නේ ඉන්දෙපා. එතන ඉන්දෙපා ඵලයන්. ඊට පස්සේ තව කෙනෙක් කියනවා ඒ පුද්ගලයා ළඟ ඉන්නකොට සත්‍ය වෙඩෙන්නේ නැහැ. කෙලෙස් වල අඩුවක් වෙන්නේ නැහැ. සමාධියක් වෙන්නේ නැහැ. අරියත් මාර්ගයට යන්නේ නැහැ. හිව්පසෙත් නැහැ. ඇදුරටත් නොකිය ඵලයන් කියලා තියෙනවා. රෑ ඵලයන් කියලා තියෙනවා උපදේශ ලබන්නේ නැතු කටා කියන්නේ නැතු ඵලයන් කියලා. ඊතන යන්න කායිමත් අවසර ගන්නවා. ඊට පස්සේ කියනවා අන්තිම සම්බන්ධීකරණේ යම් තැනක ඉන්නවා උඹට සිව්පසයක් හම්බ වෙනවා. ගුරුවරයා ළඟ ඉන්නකොට සතිය පිහිටලා නැතික පුගඩලා දෙනවා. ඒකාග්‍රතාවයක් එනවා. කෙලෙසුත් කැපෙනවා තේ. අරියත් මාර්ගයෙන් මේ ගුරුවරයෙක් වෙන ඵලයන් කියලා. අඬා අඬා ඉන්නේ කියලා තියෙනවා ඒක. කුරුරේ ඵලයන් කියලා එලෙව්වත් වැඳලා ඉන්න කියන තියෙනවා මගේ වැඩේ ඉවර වෙනකන් මං කිරේ අනුකම්පා කරන්න එතන ඉඳලා වැඩේ කරගන්න කියලා කියනවා. මේ ඔක්කොම මේ බුදුහාමුදුරුවෝ කියන දේ ඔක්කොගෙම ඒ සක්‍රීය භාවයේ එන්නේ සතිය කියන එක දැනගෙන ඒක ක්‍රියාවත් කරන්න උත්සාහ කරන මනුස්සයෙක් විතරයි මේ බණේ තේරෙන්නේ. ඒ වෙනත් මේ බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්න හදන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා ලැබිච්ච මේ ප්‍රතිરૂපදේශ වාස සම්පත්තිය ඒක අර්ථකථනයක් ඉන්න නම් අපි ඒක හරි තැනකට ආයෝජනය කරන්නක භාවනා කරන්න ඕනේ. කෙරුවට පස්සේ මේ උපම් බිම මුන්න තරම් වාසනාවන්ත තැනක්ද අපි මේකේ ඉඳගෙන අතර මෙතන දේවල් වලට කට අරගෙන ඉන්න ගතිය නිසා අපි අර ලැබිච්ච දේ වටිනාකම දන්නේ නැතුව මේ අනුන්ගේ පරදේශවල වල තියෙන දේවල් අගය කරන්න යෑම නිසා අපි අපි භූමියට නිගරු කරන අපේ தત્ත්වය පහළ වට ගන්න ජතියක් වෙනවා. එතකොට අර ලංකාවේ තිබුණ ස්වර්ණමය යුගයක් තිබුණ ලංකාවේ බුද්ධ ආගම හොඳට පැතිරලා තිබිච්ච අන්‍ය යුගයේ ලංකාවේ කරපු ඒ ක්‍රියාකාරකම් අපි ටිකක් නටබුම් බවට විතරක් පත් වෙලා තියෙනවා. අපිට අද ඒක අහිමි වෙලා තියෙනවා. කවදා හරි යන්න ඕනේ නම් එතෙන්. ජාතියක් වශයෙන් යන්න ඕනේ නම් එතෙන් මේ අප්‍රමාද ධර්ම පතුරවන්න පටන් අරගත්තොත් වැඩි කල් යන්නේ නැහැ. ලංකාවේ එහෙම ශීඝ්‍ර දියුණුවට යන්න වැඩි කල් යන්නේ ඒ වෙනුවෙන් එක එක්කෙනෙකුට සාමූහික වශයෙන් අපිට වගකීමක් තියෙනවා. එක එක්කෙනෙකුට වගකීමක් තියෙනවා. ඒක ගැන මේ ළඟදී කියලා තියෙනවා. අද මේ තරමට නරක වෙන්න නිසා අද මේ තරම සුඛභෝගීත්වයට යන නිසා අද මේ තරම පෘථිවිගෝලේ රත් වෙන නිසා අද මේ තරම හිත අසහනකාරී වෙලා ඉන්න නිසා සුළු පිරිසක් මේක තේරුම් අරගෙන මුළු ඔක්කොම එපා කියලා සත්‍ය වැඩිම සඳහා කටයුතු කරනවා. ඒක දැන් පුදුම ලස්සන සංවිධානය වෙලා තියෙන එක බුද්ධ ආගම විතරක් නෙවෙයි හැම જાතියෙම සුළු පිරිසක් ඉන්නවා. ඔය කිසිම ලාභයකට සත්කාරයකට සම්මානයකට යට වෙන්නේ නැතුව සියල්ල අතහැරලා අහිංසකව සතිය වඩන ඒ සති හමුදාවක් ජාලයක් වශයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒගොල්ලෝ එක එකන අඳුරන්නේ මේ එක දෙයයි කරන්නේ මොනම දෙයකටත් යන්න පුළුවන් තරම් සකී වන්නවා. ඒක මේ ලෝකෙ පිළිහිමට සාපේක්ෂව මානසික සිද්ධ වෙන වෙනසක්. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ අන්නේ හමුදාවට අපි පුළුවන් තරම් බැඳිලා මේ ජඩකම් ෂටමායාවේ පැත්තක තියලා මේ අහිංසක කටයුත්ත කරන්න ගියොත් අපි ඉපදිච්ච මේ පතිරූපදේශ වාතය කියන මේ බහුකාර්ය ධර්මයේ අපි සමාදන් වුණා වෙනවා එහෙම නැත්නම් අපි ඒක ඒකෙන් ආඩ්‍ය වෙනවා ඒක නිසා මින් යහට මම අද පළවෙනි ධර්ම දේශනාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අපිට මෙතෙන්ද එන්න වෙච්ච එකම එහෙම නැත්නම් මේ වැඩේට සම්බන්ධ වෙච්ච එකම ප්‍රධානම ප්‍රතිඵලයේ වශයෙන් සලකනද ඒක නඩත්තු කර ගන්න පුළුවන් උනොත් මේ දවස් ඉන 3 4 දිගටම මේකට සම්බන්ධ වෙච්ච එකම ලොකු දෙයක් කියලා මේ පිරිච්ච ගතිය නැත්නම් ඒකේ තියෙන සම්පත්‍ති කරගතිය ඒක නඩ සත්‍ය පිනන්න ලේසි ඒක නට මේ ලැබිලා තියෙන පහසුකම් වල තියෙන වටිනාකම තේරුම් ගන්නටත් ලේසි. ඒක නාගෙන් මේ භූමියටත් මේ භූමියේ තියෙන පූජනීය தত্ত্ব වැඩි කරන්නට ලේසි. ඒ සාමූහික වශයෙන් ඉන්නවනම් හරි හොඳයි. එහෙම නැහැ කියලා කිසිසේත්ම පශ්චාත්තාප වෙන්න එපා. පුද්ගලිකව මම මගේ වැටි කරගන්නවා කියන ඇති කරගන්න මේ අදිෂ්ඨාන ශක්තිය සඳහා මෙතෙක් වේලා මේ දේශනා කරන ලද ධර්ම ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවේ නිමාව මෙතනින් සටහන් කරනවා ආශිර්වාද දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා